ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චයා තණ්හාති ති පුට්ඨේන සතානන්ද අත්ති තිස්ස වචනියං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මහා නිදාන සූත්‍රය බොහොම වටිනා සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන මාත්‍රකාව වශයෙන් තියාගෙන අපේ ශක්ති ප්‍රමාණයට ඒ දේශනාවේ නැත්නම් ඒ සූත්‍රයේ විහිදෙන ආකාරයට ජරා මරණ කියන තැන සිට ඒ ජරා මරණං වදි මාත්‍ර දුකට හේතු වෙන කාරණා ගවේෂණය කරමින් මේ දවසින් දවස ඉදිරියට පීවර තබනවා. ඒ පීවර තබන ගමනේ අපි ඊයේ වෙනකොට උපාදාන කියන එක ඝන බහල ස්ථිරසාර දෙයක්ද නැත්නම් එතන එතන අට ගන්නා වූ භංගුර දෙයක්ද කියන කාරණාවේදී සරුවච්චන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කටපාඩම් කරනවා යම් කිසි කෙනෙක් ඇහුවොත් මේ උපාදානය කියන එක ස්ථිරසාර ඒ චරිතයට බැඳිච්ච එකක්ද නැත්නම් කාලානුරූප දිගට පවතින එකක්ද කියලා එහෙම එකක් නෙවෙයි ඒක. ඒක එතන එතන හට ගන්න දෙයක්. අදාළ හේතුව සහිතව එතන හට ගන්නා වූ ධර්මතාවයක් කියන එක මතක් කරලා දෙන්නේ නැත්නම් ඒක ඉදප්පච්චේතාවයක් ඒකට අදාළ හේතුවකින් හටගන්න එකක් බව මතක් කරන්නයි කියන්නේ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ඇහුවොත් ඒ උපාදානයට ආසන්න කාරණාව එහෙම නැත්නම් නිදාණය එහෙම නැත්නම් සම්භවය මොකද්ද කියලා තණ්හාව කියන්නේ කියනවා. ඒ තණ්හාව එතන එතන ඇති වෙන තණ්හාව අනුවයි එතන එතන උපාදානය ඇති වෙන්නේ. එහෙම නැතුව උපාදානය කියන එක කඩේ සාප්පුවේ ගන්න තියෙන එකක් නෙවෙයි. ඊට පස්සේ මේ තණ්හාව පිළිබඳව නැත්නම් තණ්හාව කියන පුරුක ඒ පරෝය පිළිබඳව යම් කිසි කෙනෙක් අහුවොත් මේ තණ්හාවත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක්ද එහෙම නැත්නම් එතන එතන හට ගන්න භංගුර වූ දෙයක්ද කියලා එහෙම හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් බව සාතික් කරන්නයි කියලා දරුවත් යනංශය මතක් කරනවා. නැත්නම් තණ්හාටත් අදාළ හේතුවක් තියනවාද කියලා අහුවොත් ඔව් කියන්නේ කියලා කියනවා. කිම්පච්චා තණ්හාති තිච්චේ වදෙය්‍ය වේදනාපච්චා තණ්හාති ඉච්ඡස්ස වචනීය. යම් කිසි කෙනෙක් අහුවොත් මේ තණ්හාවට ආසන්න කාරණා නැත්නම් ප්‍රත්‍ය මොකද්ද කියලා ඒක විස්තර කරලා කියන්නේ කියලා කියන නැත්නම් හරියටම වෙන් කරලා කියන්නේ කියලා කියනවා. වේදනාව ඇති කොටයි තණ්හාව ඇති වෙන්නේ කියලා. වෙන විදියකට කියනවා නම් අපේ ශරීරයත් එක්ක අපේ චරිතයත් එක්ක අපේ පෞරුෂත්වයත් එක්ක බැඳීගත් දෙයක් නෙවෙයි තණ්හාව කියන්නේ. එතන එතන හට ගන්නා වේදනා අනුව එතන එතන පැනනගින දෙයක්. ඉතින් ඒක නිසා වේදනාව කියලා කියන එක කොච්චර අවස්ථානෝචිතද ක්ෂණ බහඟුරද වෙනස් වෙන සුළුද කියලා යම් කිසි කෙනෙක් හොඳට හදාarලා බැලුවොත් එයින් හට ගන්නා වූ තණ්හාවත් ඒ වාගේම එතන එතන හට ගන්න දෙයක් වේදනාව සරුවචනanse පෙන්ලා තියෙන්නේ දී යට ගන්නා දී බුබුලක් වාගේ කියලා. බුබුලූපමා වේදනා කියලා. ඉතින් අත තිබ්බ ගමන් කැඩලා යනවා. කඩනට පස්සේ ඒකේ ඒ හැඩේවත් ඒ මොනම දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තිබුණු තැනක්වත් අල්ලන්න බෑ. ඒ වගේම තමයි එයින් අට ගන්නා වූ තණ්හාවත් ඒකේ ස්වરૂපේ දැනගෙන කටයුතු කළොත් කපුරු පුච්චපු තැනක අලුවත් ඉතුරු වෙන්නේ නැතුව වගේ තණ්හා ක්ෂය කරන්න පුළුවන්. ඒක තමයි සරුවචනංශගේ පණවිඩි. ඉතින් ඒ නිසා තණ්හාව පිළිබඳව යම් ආකාරයකට හොයලා බලලා ඒකේ තියෙන මේ දුර්වල භාවය, කැඩෙන බිඳින ස්වභාවය තේරුම් අර ගන්නව වෙනුවට තණ්හාව නিত্য දෙයක්, සුඛ දෙයක්, සුභ දෙයක්, ආත්ම දෙයක් කියලා ගත්තොත් ඒ පුද්ගලයා ඒකාන්තයෙන් තණ්හානුරූපව පැවතින උපාදාන භව, ජාති, ජරා මරණ කියන ඒ ඝෝර අතිමාත්‍ර දුකටපත් වෙනවා. එහෙම නැතුව මේ තණ්හාවේ තියෙන භංගුර භාවය, බින්දින සුළු භාවය, නැත්නම් වේදනාව වගේ කියන භාවට තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා වේදනාපච්චය තණ්හා කියන වෙනුවට වේදනාපච්චය පඤ්ඤා කියලා මේ වේදනාවෙන් තණ්හාව ඇති වෙන පෙත මේකයි ඒ පෙත දැන ගැනීමයි ප්‍රඥාව කියන්නේ ඒ නිසා තණ්හා පෙතට වැටෙන්නේ නැතුව වේදනාව පාසා ප්‍රඥාව ඇතිවීම වේදය කියලා කියනවා. ත්‍රිවේදය කියලා කියන්නේ ප්‍රතිවේදය කියලා කියන්නේ මේ වේදනා චෛතසිකය අනිවාර්යයෙන්ම ගිහිල්ලා වැටෙන තණ්හා වෙනුවට ඒ වේදනාව පිළිබඳව පූර්ව පූර්ණ විග්‍රහයක් ඇති වුණාට පස්සේ වේදේ ඇති වෙනවා. ත්‍රිවේදී කියලා ඊට ඉස්සෙල්ලා සරෝජනස පහළ වෙන්නේ ඉස්සෙල්ලා ත්‍රිවේද පාරගු කියන මේ නමුරාමය තිබ්බා සරෝජනහන්සිට ඒකෙන් කොටසක් අරගෙන ප්‍රතිවේධ කරනවායි කියලා කියන්නේ වේදනා අවස්ථාවත් කෙනෙකුට දුර්ල පුරුකක් විදිහට අරගෙන ඒ පුරුක කඩා දැමීමෙන් මේ සංසාර වටවලල යෑම කඩන්න පුළුවන්. ඉතින් ඒ නිසා වේදනාපච්චය තණ්හා කියන මේ පුරුක බොහෝ විට සමතයානික භාවනා යෝගාවචරයන් සහ ගුරුවරයන් විසින් දොළොස් ආකාර මේ පටිච්චසමුපාද කොටස් දැක්වීමේ දුර්වලම පුරුක විදියට පේනවා. වේදනාව පිළිබඳව යම් කෙනෙක් සැලකිලිමත් වෙනවා නම් Tamanට මතුවෙන මතුවෙන වේදනාවක් පිළිබඳව ඒකේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන ප්‍රත්‍යංග අංග ප්‍රත්‍යංග විස්තර සහිතව දකිනවනම් එතන ලොකු ඉඩක් තියෙනවා ඒක තණ්හාවටපත් නොවි වේදනාව මට්ටමේම නතරකරනද නමුත් ඒකේ තියෙන ඒ තරම් ඒක ප්‍රඥාගෝචර විදියට කල්පනා කරත් මිනිසයා ඒකාන්තමේ සුඛේ සොයාගෙන යන අත්නෝමතික ගමනක යන්නේ. හැමදාම අපි හොඳින් හෝ නරකින් ධාර්මිකව අධාර්මිකව සුඛේ ලෝගන යන්න ගියාම වෙලාවට කවදාකවත් වේදනාවේ මුලැමැදාක දැක ගන්න හම්බෙන්නේ වේදනාවේ විවිධතා දැක ගන්න හම්බෙන්නේ විවිධාංගීකරණේ දැක ගන්න හම්බෙන්නේ නිසා අපි හැමදාම දකින්නේ ඒකේ 50කටත් අඩු ප්‍රමාණයක් ඒ නිසා අපිට භාවනාවේදී මේ වේදනාව පිළිබඳව විශේෂම වේදනා අනුපස්සනාවේදී එහෙම නැත්නම් වේදනා සතිපට්ඨානයේදී සතිය පිහිටවනකොට පේනවා මේක පිළිබඳව අපි කවදාකවත් මේ ඉස්සලා සංසාරේ නොකරපු විදිහට මේ වේදනා චෛතසිකය පිළිබඳව නැත්නම් විඳීම් පිළිබඳව වේදනා කියන එක දුක් වේදනාවටම අපි සිංහලේ පටලවාගෙන තියෙන නිසා අර්ථකථනයක් දෙන්න නම් විඳීම් විශේෂයි සෑහෙන අවධානයකට ලක් වෙනවා. මේ විඳීම් විශේෂ අවධානයට ලක්වීමම ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. යම් කෙනෙක් මේ විඳීම් විශේෂ අවධානය නැතුව සැපපමණක් හොයන මිනිස්සු හිණක ඉන්නේ. මතයක ඉන්නේ. ඇබ්බැහියක ඉන්නේ ඒ නිසා එහෙම කෙනෙකුට කවදාකවත් වේදනාපච්චය තණ්හා ඇර කවදාකවත් වේදනාපච්චය පඤ්ඤා ලබන්න බෑ ඒ නිසා අපි විඳීම් විශේෂයි ලකු අවදි භාවයක් ඇති කරන්න ඕනේ සංවේදී භාවයක් සජීවී භාවයක් ඉතින් ඒක සාමාන්‍යයෙන් කියනවා අපි ඊටාම ලදරු වයසේදී හරීම සංවේදී වයසට යනකොට යනකොට යනකොට ඒක බොහෝම ගොරෝසු වෙලා මේ සංවේදී භාවය අඩු වෙනවා ඒ මොකද අපේ ජීවන රටාවේ තියෙන වැරද්ද නිසා එනිසා යෝගාවචරයක් වුණොත් භික්ෂුවක් වුණොත් ඒ කෙනාට මේ වේදනා කියන චෛසිකය පිළිබඳව ලොකු අභියෝගයක් අරගෙන පැමිණෙන පැමිණෙන වේදනා හැදෑරීම සඳහා අමුද්‍රව්‍යයක් කරගෙන පරිවේෂණය සඳහා අමුද්‍රව්‍යයක් කරන කටයුතු කරන ගත්තොත් මම හිතන්නේ සරුවච්චන් වහන්සේ විතර මේ මාත්‍රකාවට එච්චර අවධානය යොමු කරපු කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකේ හිටියයි කියන. ඒ ධර්මතම සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා වේදනා පිළිබඳව පූර්ණ අවදියක් ආපුවාම ඒ කෙනා ප්‍රබුද්ධ වෙනවයි කියලා. වේදනාව පිළිබඳ අවදිය නැති කෙනා මදයට ප්‍රමාදයට හේතු වෙච්ච නිින්දේ ඉන්න එහෙම නැත්නම් ඇබ්බැහියක ඉන්න කෙනෙක්. ඒ නිසා දරුවචන් වහන්සේ තමන් වහන්සේ බුද්ධ කියන නම ප්‍රබුද්ධ කියන වචනෙන් කැඩිලා ආපු නමක් ඉස්ලාම මතක් කරා මේ අන්ධබාල ජනතාව අතර නිදිකිරණ ජනතාව අතර පිස්සු හැදිච්ච ජනතාව අතර ඉස්සල්ලාම මනස අවදි කරගත්තේ මමයි කියලා. ඒ නිසා මට වැඩිය වැඩි මහල්ලෙක් මේ ප්‍රජාවේ මට පේන්නේ අනිත් ඔක්කොම තාම බිත්තර කට්ට ඇතුලේ ඉන්න නින්දේ ඉන්න જાතියක් මම විතරක් කට හදාන එළියට ආපු කෙනෙක් කියන එක දේශනායේදී සඳහන් වෙනවා. ඒ මොකක්වත් නිසා නෙමෙයි වේදනාව කියන චෛතසිකයේට කොච්චර බිබිදුනාද කියන කොච්චර ප්‍රබුද්ධුනාද කියලා. ඒ නිසා යෝගාවචරේකට කායානුපස්සනා පිළිබඳව යම් ප්‍රමාණයක පරිචයක් අත්දැකීමක් වශීභාවයක් ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම මේ විඳීම් ශේෂ්ත්‍රයට යන්න වෙනවා. ඒක නිකන් මේ විදිහට රූපක ස්වරූපෙන් කියන්න පුළුවන් අපි කායાનුපස්සනාවේදී පාඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ හතර මහා ධාතුන් උණුසුම් බව ශිෂ්‍යල් බව අපි තේජෝ ධාතුව කියලා කියනවා. එහෙම නැත්නම් ගොරෝසු බව, සියුම් බව, බර බව, හැල්ලු බව, මෙලෙක් බව, තද බව වගේ දේවල් පාඨවි ධාතුව කියලා කියනවා. එතකොට මේ වැగిරෙන බව, පිඩු කරන බව ආපෝ ධාතු වශයෙන් කියනවා. හොල්ලන කම්පන කරන බව හෝ දරාසින්න බව වායෝ ධාතු කියනවා. ඉතින් ඔක්කොම වේදනා. ඊසේරම වේදනා. ඉස්සල්ලා අපිට පේන්නේ මේ රූපක නැත්තම් ඝන රූප ද්‍රව්‍ය නමුත් ඒක පිළිබඳව බලනකොට අපි උණුසුම් බව සිසිල් බව වෙන් කරන්නේ විඳිල්ලෙන්. ඒක නිසා අන්තිමට මේ කායනුපස්සනාව ශික්ෂණය කරගත්ත ඒක හොඳට හදාගත්ත කෙනාට තේරෙනවා අපි මේ ධාතුන් අතර සම්බන්ධතාවය නැත්තම් බාහිරයි අභ්‍යන්තරයි කියලා රූප ද්‍රව්‍ය වේවා නාම ද්‍රව්‍ය වේවා සම්බන්ධතාවය පවත්න්නේ මේ විඳීමක් කරා. ඒක නිසා මේ ශරීරය එකම වේදනා ගුලියක්. එහෙම නැත්නම් මාළුවෙක් වතුර පීනන්න වගේ අපි ලද්දාපටන් වේදනා සාගරයක පතුලේ තමයි ඉන්නේ. නිතරම විඳවනවා. නිතරම විඳවනවා. ඒ විඳවන වේදනා අතරේ තියෙන මත්ගතිය නිසා පමාව නිසා මේ සැපසොය සොයා දුවනවා. ඒ නිසා කවදාකවත් කෙලවර කරන්න බැරි ගමනකට මේ වේදනා ඇතිසැටිය බාර ගන්න නැතුව සැපසොයා යන ගමනේ අත්නෝමතික වෙලා නැත්නම් අන්ධ භූතව ගමන් කරන ගතියක් තියෙනවා. ඉතින් මේ <clears throat> මෑත යුගයේ ඇති වෙච්ච මේ නව තාක්ෂණ එහෙම නැත්නම් කියනවා නම් මේ යටිතල පහසුකම් එහෙම නැත්නම් sannivedana පහසුකම් මේ සේරගෙම වෙලා තියෙන්නේ අර සැප සොයා යන ගමන පොඩ්ඩක් ඉක්මන් කරලා මේකෙ වෙන්නේ මොකද්ද ලේනා අර ලේන් කූඩුවේ දුවන්න දුවන්න දුවන්න දුවන්න ඌ කොච්චර දඟලුවත් කූඩුව ඌට ඒක හරකන මිසක්කා ලේන කොහොමවත් කූඩුව පල්ලෙම තමයි තියෙන්නේ හති වැටෙන එක විතරයි තියෙන්නේ ඒක නිසා එලේන කුඩුවේ දුවන්න වගේ අපි දිගින් දිගටම කරන්නේ අර සැප හොයාගෙන යන ගමනේ. ඒ නිසා අපිට කවදාකවත් වේදනාව කියන විඳීම් කියන මාතෘකාවේ 100%ක් සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනා වශයෙන් අල්ලන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ කායानुපසනාව පිළිබඳව යම් ප්‍රමාණයකට අත්දැකීමක් කරන් දීලා ඒ විශේෂයි සතිය සමාධිය යම් ප්‍රමාණයකට ඇති කරාට පස්සේ මේ වේදනාවල් දිහාවට ඉබේම යෝගාවචරය යනවා ඒක සරුවචනන්සේ පනෝප පැනවිල්ලක් නෙවෙයි ස්වභාවය වේදනාන කායනපසන ඉවරනට පස්සේ ඉබේම වේදනානපසනට තමයි යන්නේ ඉතින් ඒක විවිධ පැති වලින් භාවනාවට නම් ගන්න පුළුවන් ඒකට කියනවා වේදනානුපස්සනාව කියලා වේදනාව අනුව බැලිල්ල සපානුව බැලිල්ල නෙවෙයි අපි මෙතෙක් කලොත් කෙරුවේ වේදනාවක් අනුව බැලිලා සැප අනුව බැලිලා හැමදේම බලන්නේ මටත් මගේ අයටත් සැප ලැබෙන ක්‍රමේ. නමුත් මෙතනදී වේදනානුපස්සනා කියන්නේ වේදනාවක් අනුව බැලීම නෙමේ සමස්තයක් වශයෙන් වේදනාව අනුව බැලිලා ඒක සඳහා විශාල විවෘතකමක් ඕනේ. ඒක බොහොම රැඩිකල් වාදී විවෘතකමක් ඕනේ. විප්ලවීය විවෘතකමක් ඕනේ. මේ වේදනාවල් දිහා ඇති හැටියෙන් දකින්න. ඒ නිසා මේ සතිය වරණගෙනකොට නැත්නම් සතිය කියන වචනය නිර්වචනය කරනකොට ඒ සතිය පූර්ව නිගමනයලකින් තොරව පැමිණෙන ඕන දෙයකට මුණ දීම කියලා නම් කරනවා. කල්ැතු මම සැප සොයාගෙන යනවා කියලා යන ගමන ඒ කාන්තේම අන්ධ භූතයි. ඒක සත්‍ය කියන්න බෑ. ඒක මේ මනුෂයා විසින් පසු කාලින හොයාගත්ත අන්තිම වැරදි ක්‍රමයක් පිළිකාවක්. එන ඕනම දෙයක් විශ්ේ එළඹ සිටීම සතිය කියලා කියනවා. මොකද එහෙම නැත්නම් කවදාකවත් මේ වේදනාවකට කෙනෙකුට සාවධාන වුණ දී ගන්න බැරි වෙනවා. ඉතින් ඊයේ අපි අර තණ්හාව ගැන කතා කරන අවස්ථාවේදී උදාහරණයක් වශයෙන් ගත්තා මාළුක්‍ය පුත්තු සූත්‍රය. ඒකේ තියෙන්නේ සංයුත්තනිකායේ කන්දක වර්ගයේ. ඒකෙදී මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා අපිට තණ්හාවක් හෝ ඉන් පස්සේ තියෙන යදිමාත්‍ර මොනම දුකක් හෝ පැමිණෙනන් පැමිණෙන මේ අස්පනා අපිට තියෙන දේෙන් ඇතිවෙන වේදනාවෙන් කියන. අතීතේ දැකපු නැති රූප නිසා හෝ අහපු නැති සද්ද නිසා හෝ ආණ්ඩ වෙන්නේ නැති සද්දයක් නිසා හෝ රූපයක් නිසා කවදාකවත් ප්‍රේමයක්වත් ඡන්දයක්වත් කාමයක්වත් හටගන්නේ නැහැ. තණ්හාවක් හටගන්නේ නැහැ. ඉන් පිටට එහාට යන ඒ පරිසම්පාදේ පුරුක් එකක්වත් එන්නේ නැහැ. එන්නේ අනිවාර්යෙන් වර්තමාන මොහොතේ. ඒක නිසා සතිය පිළිබඳව පශ්චාත්තාප වෙන එහෙ නැත්නම් සතිය අම්මෝ ඒක කවදා අපි කරන්නද කියලා ඒ ගැන බයටපත් වෙච්ච එක්කනට කියන්න පුළුවන් සතියෙන් හතිය කියන එක තේරුම් ගන්නකොටම විශාල සාන්තියක් හම්බ වෙනවා රකින්න තියෙන වර්තමාන මොහොත විතරයි රකින්න තියෙන මේ දැන් මෙතන මගේ වර්තමාන මොහොත විතරයි අල්ලපු ගෙදර එක්කනයි වර්තමාන මොහොතක් නෙවෙයි වෙන තැනක තියෙන වර්තමාන මොහොතකුත් නෙවෙයි හිතානිදා තියෙන එකක් නෙවෙයි ආහනේ ඒකට තේරුම් ගතට පස්සේ මේක ප්‍රමාණ කළ හැකි එහෙම නැත්නම් දිරව ගන්න පුළුවන් මට්ටමකට අඩු වෙනවා ඒ මට්ටමට සුතමේ ඥාන චින්තාමේ ඥාන නැති කෙනා මේ සතිය කියන එක විශාල දෙයක් පාටපත් කරගෙන අම්මෝ අපිට නම් කවදාකවත් කරන්න බෑ කියලා ඒ විභාගෙට ඉදිරිපත් වෙන්නේ නැහැ ප්‍රශ්නෙට ඉදිරිපත් වෙන්නේ නැහැ මොකද ඒ සතිය නිර්වචනය කරගන්න නැති නිසා ඒ නිසා සතිය වඩන කෙනෙක් මුලින් මුලින් මේ වගේ වැරදි මත රාශියක ඉඳගෙන තමයි සතිය වඩන්නේ. නමුත් ඉදිරියට යනකොට යනකොට සුතමේ ඥාන වැඩෙන්න වැඩෙන්න, චින්තාමේ ඥාන වැඩෙන්න වැඩෙන්න තේනවා මේ සතිය කියන්නේ වර්තමාන මොහොතේ ඒ චිත්තක්ෂණය පිරිසුදු කර ගැනීමෙන් සියල්ල පිරිසුදු වෙනවා. ඒ චිත්තක්ෂණය කෙලසීමෙන් සියල්ල කෙලසෙනවා. ඒ නිසා මේ සතිය තියෙනවා නම් නිවනේ සතිය නැත්තම් සංසාරේ. මේ දෙක අතර මැදක් නැහැ. මේ දෙක අතරමැද මේ සතිය තිබුණත් කමක් නැත්ත් කමක් නැහැ. එහෙම නැත්නම් අපි කිව්වොත් මේ භාවනා කරනකොට මෙන්න මේ පැය 8 සතිය තියාගත්තොත් ඇති. ඉතුරු පැය 16 සතිය ඕනේ නැහැ කියලා මොනම තාලකින්වත් වෙන් කරන්න බෑ. පැය 24ක් තියෙනවා නම් 24 ගොත් චිත්තක්ෂණයක් වැඩිපුර සතිය තියාගෙන එකයි තියෙන්නේ. මොනම චිත්තක්ෂණයකවත් සතිය නැහැ කියලා තියාගෙන නැති කරගන්න මොන හේතුවකවත් කරුණු ගන්නන්න බෑ. ඉතින් ඒක සඳහා මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට ඒ දේශ සාකච්ඡා ස්වරූපයකින් ਸਰවඥාන්සේ පෙන්නනවා රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් අල්ලගෙන අතීත දෙයකින්වත් අනාගත දෙයකින්වත් කවදාකවත් දුකක් එන්නේ මොන දුකක් ආවත් වර්තමානයේ ඉන්නේ කියලා. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ මේ මාළුක පුත්තු ස්වාමීන් ඇති වෙච්ච සතුටට ඇති කරපු ඒ උදාන ගාත වගේක් බුදුහාමරණ කියනවා ඊයේත් මම මතක් කරපු විදිහට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කියපු කතාව ඇත්ත නම් නැත්නම් මට හරියට වැටහුණා නම් ඒකේ නා රූපන් දිස්වා සති මුට්ටා පියනිමිත්තං මනසිකරෝති රූපයක් දැකලා සතියෙන් තොරව එහෙම නැත්නම් අසතියෙන් නැත්නම් මුලා හිතකින් පියනිමිත්තක් මනසිකරෝති අනේ මට මේ දැකපු තේ මොනවාරි සැපක් ලබා ගන්නවා මොන ක්‍රමයෙන් හරි මට තණ්හාවක් හෝ මාන්නයක් හෝ ditthියක් ඇති කරගන්න ඉතින් අර කෙලෙසිත වැඩ කරනවා රූපං ditthා සති මුත්තා පිනිමිත්තම් මනසිකරෝති ඒ විදිහට ඒ මනසිකාරණී කරන නිසා එයා ඒකට බැසගෙන ඒ දැන් දකපු චිත්තක්ෂණේ පැනලා දැන් අර චිත්තක්ෂණයෙන් හටගත්ත සාරත චිත්තෝ වේදේති සන්තෝෂ හිතින් ඉන්න අපරාධේ ඒ දැකපේක ආය ආය දකින්න නැත්තම් මගේ දරුවන්ටත් පෙන්වන්නට නැත්තම් අම්මට අපටත් පෙන්වන්නට නැත්තම් කියලා ඒ රූපයෙන් ඇතිවෙච්ච අර මනාපෙට බැසගෙන läගගෙන ඒක දිගට අනා ගන්නවා දිගටම තාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝස චිත්තති ඒ දැකපු එකම වමාර වමාර කන අපි දන්නවා හරක් දවල්ට කාලා රැහැට නිදාගෙන ඉන්නකොට වමාර කනවා. ඒ වමාර කෑම තමයි මේ ප්‍රපංච කරනවා කියලා කියන්නේ. ඉතින් අර සතියෙන් නැතු පිට වෙකනා එක චිත්තක්ෂණයක දකපු රූපයක් නිසා චිත්තක්ෂණ රාශියක් බැඳිච්ච හිතකින් සාරත් හිතකින් එක දැක්කනම් අජෝස තිට්ඨති ඒ නිසා අභිජ්ජාව විහෙසාව ඒක නා දැඩි ලෝභයක් ඇති කරගන්නවා ඒ දැකපු රූපය විශේෂයි වෙහෙස ගන්නවා අනේ මේක හෙටත් බලන්නේ කොහොමද මගේ දරුවන්ටත් පෙන්වන්නේ කොහොමද කියලා දිගින් දිගටම දිගින් දිගටම අර රූපේ නිසා දැඩි වෙහෙසකටපත් වෙච්ච නිසා දිගටම කෙලස් වැගිරිල්ලක් වෙනවා කවදාකවත් නිවනට කිට්ටු වෙන්නේ දුක වඩන අතර කියන්නේ තණ්හා උපාදාන භව ජාති ජරා මරණ රාශියක් වඩලා දුකම බෝ කරලා නිවනින් ඈත් වෙනවා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ මට වැටහෙන්නේ ඔබ වහන්සේ කියාපු ටික කියලා මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ සතියෙන් තොරව නැත්තම් වර්තමාන මොහොතට එළඹ නැතුව රූපයක් දැකීමේ ආදීනව ටික පෙන්වනවා. ඒ වගේම ඇත්තටම සද්දං සුත්වා සති මුට්ටා ගහණං ගහනිත්වා සති මුට්ටා කියලා දිගටම විස්තර කරනවා. ඉන්ද්‍රයන් පහෙන්ම අපි කරන්නේ මුන්නෝhari රසතනක් අහුනොත් ඒ රසතන läග ගන්නවා. läගගෙන ඒක කල්පනා කරන්නේ සාරත්ත චිත්තෝ බැඳිච්ච හිතකින් නැත්නම් තණ්හා හිතකින් මාන හිතකින් ditthi හිතකින් ඉතින් ඒක අර උණ ගහේ එන කිහි උණ ගොබඩ අහල පහල තියෙන උණ ගසුත් එක පටලවාගෙන අනාගෙන ඉහළට වැඩෙනා වගේ අර මෙතෙක් තිබුණේ තණ්හා මාන ditthi ටික දිගට වැඩිලා ඒ ඇතිවෙච්ච එක නිසා දුක් රාශියක් හට ගන්නවා. නමුත් යම් වෙලාවක යම් කෙනෙක් මේකේ ආධිනව දැනගෙන ඒ එනේන වේදනාව ඒකාන්තයෙන්ම මෙතන තෘෂ්ණාවට වැටෙන බව දැනගෙන එයා සතිය පිහිටවන්න උත්සාහ කරොත් ඒ කියන්නේ යෝගාවචරයක් වුණොත් භික්ෂුවක් වුණොත් නසෝ රජ්‍යතු රූපේසු එයා දන්නවා මේ රූපය කියන එක රංජනය කළ යුත්තක් නෙවෙයි කියලා. රූපන් දිසා පතිස්සතු. රූපය දකින්නකොටම මේ මගේ ඇහි දැන් වැඩ කෑල්ල යන්නේ ඒක ඇති වෙලා තියෙන වර්ණ රූපෙකින් මට දැන් ඇති වෙලා තියෙන්නේ මනාපය හෝ අමනාපය කියලා දැන ගැනීමට අවස්ථාවක් තියෙනවා. ඉතින් මේන්න මේ කියන සතිය පිහිටපන නැත්නම් වැටි වැටි හරි ගමන සතිය පිහිටවන යෝගාවචරයට මේ කියන தത്വයට විස්තර කර දෙන්න මට හිතුනේ මෙන්න මෙහෙම නිදර්ශනයක් ගේන්න කියලා. ඒ කොහොමද අපි ධක්මම් භාවනා කරනවා. සක්මන් භාවනා කරනකොට සාමාන්‍යයෙන් මෙහෙදි නම් වැලි පොලවක සබතු සරපු නැතුව සක්මන් කරනවා කියන ටික අමුත්තක් මොකද හේතුව මේ කාලගුණ தත්ත්ව නිසා සහ ඒක සඳහා සකස් කරන ලද සක්මන් මළු නැති නිසා අපි හිතමු දර්ශීය ක්‍රමයකට හදන ලද සක්මන් මළුවක හොඳ විවේක තැනක හොඳට මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කී කියා තියෙන තියෙන පියවරක් පාසා හරියට සිද්ධාර්ථ කුමාර ඉපදිච්ච ගමන් පියුම් පිට පියුම් හතක් පිට ඇවිද්දා වගේ බොහෝම සතුටින් බොහෝම සද්ධාවෙන් තබන තබන පියවරේ පටවියාපෝ තේජෝ වායෝ ආදී ඒ පොළව ගැටෙන දේ බලබලා ගිහිල්ලා එයා කෙලවරට යනවා. තක්මන කෙලවට ගිහිල්ලා හැරෙනකොට අලුත් තැනකනම් භාවනා කරන්න එතන තියෙන ගස්කොළන් එතන එන කුරුල්ලෝ සමනලු සම්පූර්ණ අලුත්. ඉතින් දන්නවා අර මෙතෙන්ට යනකම් ගෙනිච්ච සතිය හැරවිලා ඉවරනකොට කැලෙනවා. ආයේ හැරවිලා අනිත් පැත්තට ගෙනියන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම හොද හොද මඩේලා මිල්ල තමයි පරියංගකට වැඩිය දක්මන හොඳයි. හැබැයි ලෝකෙ වටේ කරකිලා ඉන්න තියෙනවා හොඳයි හැරෙන්නේ නැතුව. වටේටම යන්න තියෙනවා ටොප්. නමුත් කරන්න බෑ. මේක හතරමහා මේ සාගර තියෙනවා. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා එහා කොණ්ඩ කියලා මෙහාට. නන්න එහා කොණ්ඩ කිය ගමන් ටක් ගහලා. අර ඉරියාපතේ මාරු වෙච්ච ගමන් ඒ කිනා විශේෂයෙන්ම ඒ සතිය කඩාගන්නේ රූප නිසා. එතෙන් සතිය කඩාගන්නේ ශබ්ද නිසා. එහෙම නැත්නම් ඉරියාපත සංදී නිසා. අපි හිතමු මේ බව දැනගෙන මේක මේ සක්මන් භාවනාවේ සුවිශේෂී අභ්‍යාසයක්. ඒක නිසා උඹට තියෙන දක්ෂකම තමයි පුළුවන් නම් අර සක්මන මැද ඇති කරගත්ත සතිය හැරෙනකොට කඩා ගන්න නැතුව ඉන්න. අන්න එහෙනම් ඔබ දක්ෂයා කියලා අපි අපේ හිතට වද්දා ගන්න. හරියට කියනවා අපි හයිවේ එකේ පාරක වාහනයක් ගෙනියනවා. එනවා හොඳ 70ක 80ක ස්පීඩ් එකකින් යනවා. යනකොට ගාමන පිළිබඳ උපදෙස් දෙන එක නා කියනවා. තාව ඊගාටෙන් එක්සිට් එකෙන් අපි එළියට යන්න ඕනේ. ඒතර අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම අර වේගය අඩු කරලා අපි වම් පැත්තෙන් නම් වම් පැත්තට පාරට අරගෙන ඊගාව එක්සිට් එක ගන්න එතනදී ක්‍රියාත්මක කළ යුතු මාර්ග නීති වගේක් තියෙනවා. අපි පිටිපස්සෙන් එන වාහන වලට සිග්නල් කරන්න ඕනේ. මෙවයි නම් ඇත්තට මේ දිනු රටවල් වල ඒව මාක් කරලා තියෙන සහොඳයි. නමුත් අපේ ගමේ තොටේ ප්‍රධාන පාර්කින් පැත්තට දානට ඒ පැත්තෙන් එන වාහනේ ඇවිල්ලා හැප්පෙන්නත් ඉඩ දෙනවා. පිටිපස්සෙන් එන වාහනේ හැප්පෙන්නත් ඉඩ දෙන නිසා අපිට සිග්නල් දාන්න වෙනවා. සිග්නල් දාලා අර වේගය අඩු කරලා එහා පැත්තේ පාරට අතුරු පාට හරවන්න කියන්නේ මාර්ග සංධියක් පහු කරනවා කියලා. මාර්ග සංධිය හරි අනතුරුදායකයි. අර හයිවේ එක යනවා වගේ නෙවෙයි. හයිවේ එක යනකොට ගත්ත ස්පීඩ් එකේ ඒ ට්‍රක් එක යන එකයි තියෙන්නේ. උත් මාර්ගයකදී අතුරු තැනකදී සංදිස්ථානකදී විශේෂ මාර්ග නීති තියෙනවා වගේ ඉරියාපත සංදි කියලා බුදුජානනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා ඉරියාපත සංදි සතියට අනුතරදායකයි. නමුත් ඉරියාපත සංදියකදී බේරගෙන යන්න බැරි සතිය කියලා කියන්නේ තාම මෙලෙක් මුරුදු හැදිච්ච නැති දුර්වල සංදිය දුර්වල සතිය. ඉතින් ඒක දිනු කරන්න තියෙන ඉරියාපත සංදිය වල මුණ දෙන්න හරිනවා. දැන් එහෙම හිත හදාගත්ත යෝගාවචරය පිහිටමු සක්මන කෙලවරට යනවා. යනකොටම Taman දිහාට එන කෙනෙක් පේනවා. එහෙම නැත්නම් කුරුල්ලෙක් පේනවා. එහෙම නැත්නම් අපේ ගමේ තිබුණ જાති ගහක් දකිනවා. දකින්නකොට රූපන් දිස්වා නැත්නම් එතනදි තියෙන්නේ නසෝ රජ්‍යතු රූපේසු. යා දන්නවා දැන් මේ එළියට එන ඉදිරිපත් වෙන ආපాతගත වෙන රූපය රංජනීය කරන්න ගියොත් මගේ සතිය කැඩෙනවා. ඒ නිසා යන්නෙම සූදානම් ශරීරෙන් මේ රූපයට රංජනීය කරන්න සාරත්ත වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා හිතෙන් ගියොත් නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්තතෝ ඒ රූපේ දකිනකොට මෙයා තේරුම් ගන්නවා මගේ සතිය පවත්තන්න ඕනේ කාය ප්‍රසාදේ පටවි ධාතුව ගැටෙන තැනයි එක්ක විලුඹේ එක්ක පාදමේ එහෙම නැත්නම් කකුල ඇඟිලි වලයි නමුත් දැන් හිත නැත්නම් විඥානය කියලා ගමු. කාය ප්‍රසාදයේ තිබුණ විඥානේ දැන් වහාම චක්කු ප්‍රසාදයට කියලා චක්කු විඥානේ බවටපත් වුණා. ඒකට ආපాతගත උනේ කුරුල්ලෙක්. එනසන් Taman දිහාවට එන එකක් නැත්තම් ගහක්. ඒ නිසා නමුත් ඒ පුද්ගලයා මේ වෙනස අඳුරනවා දැන්. පයේ තැබිය යුතු හිත නොසන්ඩාලව කඩාගෙන ගිහිල්ලා චක්කු විඥානේ බවටපත් වුණා. කාය විඥානේ තිබුණ හිත චක්කු විඥානේ බවටපත් වුණා. කය ප්‍රසාදයේ තිබුණ හිත දැන් චක්කු ප්‍රසාදයට ගිහිල්ලා. පඨවි ධාතුවේ ඇතිච්ච ස්පර්ශය දැන් රූප ධාතුවක ස්පර්ශයක් බාටපත් වෙලා තියෙනවා. සංගතිය වෙලා තියෙනවා දැන්. ඒක හිතලා නැමෙ වෙලා තියෙන නිසා නසෝරජ්‍යතු රූපේති රූපන් දිස්සෝ පතිසතෝ ඒ නිසා එයාට මෙනෙහි කරන්න වෙනවා දැන් වම දකුණු නෙවෙයි දකුණව දකුණව දකුණව කියලා. නැත්තම් පේනවා පේනවා පේනවායි කියලා. ඒකෙන් අල්ලගන්න එයාට එයාගේ සූරකම පේනවා. එයා ට්‍රැක් එක මාරු වෙච්ච ගමන් මාරු වෙච්ච බව දැන ගන්නවා. මේක විශාල ජයග්‍රහණයක්. හිත පැවැත්විය යුත්තේ නම් වම දකුණේ. එහෙම නැත්නම් මේ පඨවි ධාතුවත් එක්ක කාය ප්‍රසාදේ ගැටීමේදී ඇතිවෙන සංවේදනාවට හරි. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දන්නේව නැතුව කලින් పూర్ව හඳුනාගීමකින් තොරක පාරට හිත ගිහිල්ලා චක්කු ප්‍රසාදේ පහළ වුණා. චක්කු විඥානේ බාටපත් වුණා. ආපాతගත වෙලා තියෙනවා දැන් වර්ණ රූපයක්. නමුත් අර කලින් ලෑස්ති වෙලා යාම නිසාත් රූපේ පිළිබඳ විරත් චිත්තකින් හිතකින් පස්තර කරගත්ත හිතකින් ගිය නිසාත් මෙයා හිතුවක්කාරකමක් කර බව දන්නවා. ඒකයි ලොකු ඒ යෝගාචරයේ අභ්‍යාසයේ යෝගාචර හම්බෙන සෙල්ලක්කාරකමක් තමයි වැරද්දක් වෙලා තියෙනවා. නමුත් වැරද්ද ප්‍රමාණ වෙලා තියෙනවා. එතකොට යා විරත්ත චිත්තෝ වේදේති කියලා අර මහලුංක පුත්තු සාංශ කියනවා එයා විඳිනවා ලස්සන රූපයක් දැකලා මනාවේ පහළ වෙලා. හැබැයි ඒක විඳින්නේ ජයග්‍රහණයක් විදිහට නෙවෙයි. වැරදිල්ලක් විදිහට මට මට වෙන තට්ටු වුණා මගේ සතිය ඉවරයි. කියලා විරත්ත චිත්තෝ වේදේති ඉස්සල කියවිතේ අසාරත්ත චිත්තෝ වේදේති. ඒ නිසා මේ වින්දනයේදී ඇලී බැඳීගත් හිතකින් වින්දනය කෙරුවොත් තණ්හා උපාදානය බාරපලා උපාදානයේ භාවයක් පාඩපතලා භව ජාති ජරා ගේනවා. දැන් මෙතන වේදනාව පහළ වෙලා තියෙනවා විරත් චිත්තයකින් බලන්නේ හරියට මේ කරන්න දෙයක් නැතිකමට ගිනි අඟුරක් අතින් අල්ල පැත්තකට දාන්න හදනවා වගේ. ඒතර දානවා අත තිබ්බ ගමන් මේක පිච්චෙනවා. නමුත් අල්ලන්නේ විජ්ජහාට අදගසා දාන්න. අන්න ඒ වගේ බදා ගන්න හිතකින් නැතුව ගසා හෙලන හිතකින් අර ඇති වෙච්ච වේදනාව දකිනවනම් විරත් චිත්තෝ වේතේති තංචනාජ්ජෝස තිට්ඨති. ඒකට බැස ගන්න යන්නේ ඒකට නිමක්න වෙන්න යන්නේ ඒකට ගෙවදින්න යන්නේ දැන් දන්නවා මේක අනතුරුදායක ගිනි අඟුරක්. එහෙම නැත්නම් කරන්ට් එකේ තියෙන වයර් එකක්. අතින් තට්ටු කරුවාට තට්ටු කරන්නේ අතින් අල්ලන පැත්තට නෙවෙයි. අපි සාමාන්‍යයෙන් ඔය ඉලෙක්ට්‍රිසිටි දාන්න කෙනෙක් වයර් එක කරන්ට් එක තියෙනවද කියලා බලනවනම් තට්ටු කරන්නේ ඇඟිල්ල පිටපැත්තේ. මොකද කරන්ට් එක වදිනකොටම ඇඟිල්ල ඇතුළට නැමෙන්නේ එයා දන්නවා. ඇතුළ පැත්තෙන් තට්ටු කරුවොත් නැමෙන්නේ ඇතුළට අර කරන්ට් එක තියෙන වයර් එක අල්ලනවා. ඒ නිසා කරන්ට් එක දන්න කෙනා ඇත්තටම කරනවා නම් හරියට ටෙස්ට් එක තියලා බලන්න ඕනේ. පොට්ටේට අල්ලනකොට කරන්නේ පිට ඇඟිල්ල පිටපැත්තේ තියන්නේ. ඒතර ගැසිච්ච ගමන් ඇඟිල්ල ඇතුළට නැමෙනවා. එයා ඒ අල්ලන්නේ විරත් චිත්තෝ. ඒතර දැන් යෝගාවචරයයි යෝගාවචර නොවන කෙනයි ඉරියාපත සංධියකදී රූපයක් ඇති වෙච්චාම වේදනා නොවිඳිනව නෙවෙයි. යෝගාවචරයත් වේදනාව විඳිනවා. නමුත් විරත් චිත්තෝ වේදේදී. තංච නාජ්ජෝස තිට්ඨති මේකට බැහැගන්නේ නැහැ. නිමග්න වෙන්නේ නැහැ. ගෙවදින්න යන්නේ නැහැ. ඒක නිසා උපාදානය ගැන කියනකොට එහෙම නැත්නම් පහාන සංඥාව ගැන කියනකොට සරුවචාන්සේ සඳහන් කරන්නේ උපේ උපාදාන චේතස අදිඨානාපි නිවේසානුසය තේ පජහන්තෝ විරමති නෝපාදයන්තෝ වෙතට යන්නෙත් නැහැ උපේති උපාදානති අල්ලගන්නෙත් නැහැ චේතස අදිඨානාපි අදිඨානය අනීමට මේවා වේක වේවා කියලා හිතේ පිහිටවන්නෙත් නැහැ අබිනිවේෂයක් කරන්නෙත් නැහැ රින්ගන්නෙත් නැහැ නාජ්ජෝස තිත්තදී බැසගන්නෙත් නැහැ දැන් ඒකට ධක්මන කෙලවරට යන කෙනා දන්නවා ධක්මනීදි මගේ හිත කැඩෙන්න පුළුවන් කියලා ඇත්තටම හිතුව වගේ කැඩුනා කැඩිච්ච ගමන් ඇත්තටම අපි මෙතන නිදර්ශනයක් විදිහට රූපයක් දැක්කා වේදනාවකුත් පහළ වුණා නමුත් මේ වේදනාව සාරත්ත හිතෙන් ගන්න නැහැ විරත්ත හිතෙන් ගන්නෙ අජ්ජෝස තිට්ඨිත බහගන්නෙත් නැහැ මේ නිසා යතහස පස්සතෝ රූපං වේසච්ච යතහස පස්සතෝ ජබසේවතෝ චාපි වේදා එයා ඒ වෙලාවේදී රූපෙකුත් දකිනවා වේදනාවකොත් විඳිනවා. ඒ කාරණා දෙක වෙනවා ඒවන් ඒවන් අපචිනතෝ චිත්තං ඒක නනමුත් තණ්හාමාන දිටි වඩන්නේ මෙන්න මෙතනදී තමයි හරියට මේ සම්දිස්ථානකට ආපු කෝච්චියක් මේ පාට හරවන්ද මේ පාට හරවන්ද කියලා ෂන්ට් කරන එක තියෙන්නේ. එහාට මට දානවා වගේ. ඒතර තණ්හා පැත්තට යනවනම් ඒක සාරත් චිත්තෙන් විදින්න ඕනේ. ඒකට බැස ගන්න ඕනේ. බැසගත්තට පස්සේ පශ්චාත්තාප වෙන්න ඕනේ. දැන් මෙයාට වෙන්නේ මොකද්ද? විරත් චිත්තෝ වේදේති නාජ්ජෝ සතිත්‍ත්‍ති බැහ ගන්නෙත් නෑ. හොඳට දන්නවා මගේ හිත දැන් අනතුරුදායක තැනක ඉන්නේ. නමුත් අනතුරු ප්‍රමාණ වෙලා තියෙනවා. මේ ප්‍රමාණ වීම නිසා ඒ පුද්ගලයා දුරටත් තව දුරටත් දුක් වඩන්නේ නෑ. ඒවං අපචිනිතෝ දුක්ඛං සන්තිකේ නිබ්බාන උච්චතිය නිවනට බොහොම කිට්ටුයි කියලා කියනවා මෙන්න මේ මේ මේ ක්‍රියාවලිය තමයි දිත්තේ දිට්ටමත්තන් කියලා කියන්නේ. දැක්කට දැක්කමතින් නතර වෙනවයි කියලා කියන්නේ ඒ පුද්ගලයා රූපේ නොදකින්ව නෙවෙයි. අත් දෙක වහ ගන්නව නෙවෙයි. ඒ වගේ මේකේ මනාපමනාප පහළ නොවෙනව නෙවෙයි. එයා රූපයක් බව දන්නවා. හිත තියෙන්න ඕන මේ වෙලාවේදී පයේ. එහෙම නැත්නම් කාය ප්‍රසාදේ නව දැන් චක්කු ප්‍රසාදේ කියපා දන්නවා. ඒ වගේ මේ ඒ චක්ක ප්‍රසාදයට ඇතිවෙච්ච රූපය දකින්න බවත් මනාපමන බලචි බවත් දන්නවා. ඒ කිසිම දෙයකින් කෙලසීමක් වෙලා නැහැ. මොකද දන්න නිසා. එතකොට දැකීම දැකීම පමණින් නතර වෙනවා අජ්ජෝස තිට්ඨති කියන විදියට හෝ ප්‍රපංචකරන්ට මේක තණ්හාවෙන් මාන්නෙන් දිට්ඨියෙන් වමාර ගන්න ගියොත් තමයි ඒක නා කෙලස් වබුරන්නේ. ඒ නිසා දිත්තේ දිත්ත මත්තන් කියලා කියන්නේ අතෙන්න යනකම් අද්දරටම යනවා. නමුත් මොනම වෙනසක්වත් වෙන්නේ වෙනතට වැඩිය සන්තෝෂයක් ඇති වෙනවා. මම දන්නවා දැන් වැරදිච්ච බව ඕනනම් දැන් পায়ට කියලා සක්මන පටන් ගන්න පුළුවන්. ආන ඒක හරියට තද වරුසාවක යා ගමන් කරනම ට්‍රේන් කොට්ටයක් දාගෙන යන. දෙමින්නේ නැහැ. එහෙම නැත්නම් ඒ සරුවචනාංශය ඉස්සල්ලාම ඔය මේ කපිලවස්තුපුරයට ගිය දවසේ ඒ හිටපු මේ ශාක්‍ය වංශිකයෝ ਸਰවචනාංශර වදින්ට බැකිලුණා. බුදු බව පිළිගන්න කැමතිුනේ නැහැ. ඒ නිසා බාලයෝ ටික ඉස්සරහට දාලා වැඩිහිටියෝ පස්සට ගිහලා කිව්වා වැඳපියව වැඳපියව කියලා අර පොඩි කට්ටියට කියලා වැඳෙව්වා. නමුත් ਸਰවචන්සිය දන්නවා පිටිපස්සේ ඉන්නේ Tamanගෙම නම්බුකාර නෑයෝ වඳින්නේ නැහැ කියලා. ඉතින් ඒකෝට ਸਰවඥයන් දන්නවා මේ වගේ මුණින් නම් තියලා කලවලට වතුරක් කරලා වැඩක් නැහැ බණ කිව්වට වැඩක් නැහැ කියලා. මේකට ශ්‍රද්ධාව ඇති කරන්න උන්වහන්සේ 이르දියක් පානවා පොකුරු ඇස්ස කියලා එකක්. පොකුරු ඇස කියලා කියන්නේ දරුවචනංශේ ඉතිගේ වස්සරමා ඒකල කියනවා උඹට අදිෂ්ඨාන කෙරුවොත් තෙමෙන්න පුළුවන් අදිෂ්ඨාන කෙරුවොත් නොතෙමී ඉන්න පුළුවන්. ඉතින් එතකොට හැම සාක්කයටම හරි සන්තෝෂයක් ඇති වුණා. අනේ මං තෙමියන් කියලා හිතුනොත් තෙමෙනවා. අනේ මං නොතෙමේවා කියලා හිතුනොත් තෙමෙන්නේ ඒ වගේ මේ කෙලෙස් වරුසා වහිනා රූපේ හරහා ලෑස්තිලා යන කෙනාට වර එක දැක ගන්න පුළුවන් හැමදාම වෙන්නේ නැහැ වර එක දැක ගන්න පුළුවන් මට රූපෙකුත් දැක්කා ආසාවත් පහළ වුණා. නමුත් මම දැක්ක බවක් දන්නවා. ආසාව පහළ වෙච්ච බවක් දන්නවා. ඒ නිසා මට ඕනේ නම් කෝච්චය ශං කරන්න පුළුවන් දැන් পায়ට සක්මනට නැත්තම් රූපේ රස විඳින්න. මෙන්න මේ chance එක මෙන්න මේ අවස්ථාව මිනිස්යාට විතරයි තියෙන්නේ. ඒකයි අපි මේ පරිණාමයේදී ලබෝ සුවිශේෂී සම්දිස්ථානය. ඉතින් මේ හන්දිස්ථානේ දන්නේ නැතුව රූපෙට බනින්න ගියොත් අර කැකිලි රජුරන්ගේ තීන්දුව සිද්ධ වෙනවා. මේ රූපය ආපු නිසා තමයි මගේ සත්‍යය කැඩන්නේ. මේ රූප නැතුව මේ සක්මන් හදන්න බැරිද? එහෙම නැත්නම් මේ සක්මන් ළඟ මොකටද කට්ටිය කැරකෙන්නේ? ඇයි කුරුල්ලෝ පියාඹන්නේ කියලා අපිට ඕන තරම් නඩු කියයි. ආ ඇත්තටම සක්මන් හදනකොට නම් ටිකක් හොයලා බලනවා රූප නැත්නම්ක සක්මන් හදන්න. මොකද ඔක්කොටම මෙච්චර දක්ෂකම නැති නිසා. ආධුනිකයන්ට හදනකොට හදන්නේ සක්මන පැත්තට කවුරක්වත් යන්නේ නැතුව යාගේ නිසින්ින්ද සක්මන් කරන්න තමයි. නමුත් හැමදාම ඒ අම්මගේ තනෙන් කිරිබිබී ඉන්න හම්බෙන්නේ හපලා ගන්න සිද්ධ වෙනවා. හම්බ කරගෙන ගන්න සිද්ධ වෙනවා. හම්බ කරන කණ්ඩි කියලා පස්සේ මොන මේ කාම දනවන, ද්වේෂ දනවන දේවල් තිබුණත් එතනදී ඇතිවෙන වේදනාව පහළ වුණත් එතන ප්‍රපංච නොකිරීම එහෙම නැත්නම් බැස නොගැනීම යෝගාවචරයාගේ පුහුණුව හරහායන එකක්. අන්නේ පුහුණුව ආපු එකනා තමයි ඒ රූපයෙන් විමුක්තිය ලබන්නේ. විමුක්ත චිත්තයක් ලබා ගන්න. එහෙම නැත්නම් එයා රූපෙන් එනේන රූපෙන් මත් වෙන එනේන රූපෙට දාස වෙන එනේන රූපෙන් කිපෙන කුප්පේක් බාටපත් වෙනවා. මෙන්න මේ වේදනාවක් මතු වුණත් ඒ වේදනාවෙන් තෙමා ගන්න නැතුව පොඟව ගන්න නැතුව කෙලෙස් වගුරුව ගන්න නැතුව මේ මේකෙම <clears throat> කෙලෙස් වගිරෙන්ට හේතු වෙන කාරණාව තමයි ආසව කියලා කියන්නේ. ආසව කියලා කියන්නේ අපේ හිතේ තියෙන තෙත ගතියක්. ඒ තිත ගතියට ඕනේ දූවිලක් අල්ලනවා. ඒකට ඕනේ කෙලෙසයක් අල්ලන ඉතින් ආසව සහිත හිතට අමාරුයි මේ පරිේශණය කරන්න. ඒ ආසවල උත්සන්න අවස්ථාව තමයි වැగిරෙන අවස්ථාව. කෙලෙස් වැగిරෙන අවස්ථාව, කාමය, රාගය, ద్వේෂය වැగిරෙන අවස්ථාව. ඒ නිසා එසේ නමුත් හරියට ශික්ෂණය දන්නවන වේදනානුපස්සනාව පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනා රූපය දැක්කත් වේදනාවක් තිබුණත් දුක් වගුරුවන් නැතුව ඉන්න පුළුවන්. මේක මේ මාළුක පුත්‍ර සූත්‍රයේදී මෙතෙන් ගෙනලා මම මෙතන අඩයක් තියෙනවා. මේක තමයි ditthi ditta මත්තන් කියන්නේ කියලා. එතකොට අපිට ඒක සලකා බලන කාරණාවක් තියෙනවා. ඊට පස්සේ මේ කියන සම්දිස්ථානයේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බොහෝම ලස්සනට භික්ෂුවක් කොහොමද වැඩ කරන්නේ? සීක පුද්ගලෙක් කොහොමද මෙතන වැඩ කරන්නේ? අසේක වූ රහතන් වහන්සේ නමක් කොහොමද වැඩ කරන්නේ කියලා අවස්ථා තුනකට කඩලා පෙන්නනවා භික්ෂුවක් භික්ෂුවක් කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් කටයුතු ගැලවීමට කටයුතු කරන්නා වූත් කියන අර්ථය භික්ෂුව කියලා කියන්නේ මෙතන සඳහන් කරලා තියෙන භික්ෂුවකට පෙන්වලා තියෙන්නේ රූපන් දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං එයාට රූපයක් දැකලා මනාපේ හෝ අමනාපේ පහළ වෙනවා මෙතන මනාපමනාප කියන මැද தත්ත්වේ පෙන්වන්නේ නැහැ. එක්කම නාපේ පහළ වෙනවා අමනාපේ පහළ වෙනවා. ඒ දෙක මැද තියෙන தත්ත්වෙට කියන්නේ මනාපමනාපන් කියලා. මනාපයි අමනාපයි දෙක මැද. ඒක මෙතන පෙන්වන්නේ උපජිති මනාපං උපජිති අමනාපං. ඉතින්දී ආඩ මතක් වුණොත් දැන් මේ රූපේ දිගේ ගියොත් මනාපේ පහනොත් රාගෙට යනවා. රාගානුසයට යනවා. අමනාපේ පහනොත් ද්වේෂානුසයට යනවා. ඒ නිසා මට බුදුන් සිහි වුණොත් උපදේශයේ සීවුනොත් එහට මන්ත්‍රයක් බුදුහන් කරන ජප කරන්නයි කියලා uppajjati manapam uppajjati amanapam එක්ක මට මනාපේ දැන් පහල වුණා එක්ක මට අමනාපේ පහල වුණා ඒක දැනගත්ත ගමන් ඒ චිත්ත ප්‍රවෘත්ති වේගය ජවය කැඩීම පිණිස මානසිකාර ක්‍රමයක් බුදුහාම මතක් කරනවා ඒතං සන්තං ඒතං පනීතං යතිදං උපේක්ඛා කියලා මේක දකින්න ඉස්සෙල්ලා මගේ හිතේ තිබුණේ උපේක්ෂා නොසැලිච්ච තැනක. එහෙම නැත්නම් උදාසීන තැනක. දැන් මනාපේ පැත්තට ගියා. දැන් අමනාපේ පැත්තට ගියා. ඒක නිසා යාට මතක් කරලා දෙනවා, මතක් කරගන්න කියනවා, මතුරන්න කියනවා. මෙනෙහි කරන්න කියනවා. ඒතං සන්තං හේතං පනිතං අදිතං උපේක්ඛා. එය සාන්තය, එය ප්‍රණීතය, එනම් මීට චිත්තකරණ කණේ තිබුණු උපේක්ෂාව. එතකොට මේ පුද්ගලයාට අර වේගයෙන් ඇතිගෙන වැවිගෙන යන මනාපය හෝ තණ්හාව නැත්නම් අමනාපය, ద్వේෂය වේග කඩන්න පුළුවන්. මේ තමයි සාමාන්‍ය එදිනදා ජීවිතයේ ඉන්න යෝගාවචරයේ ලස්සන හෝ අවලස්සන රූපයක් දකපු ගමන් මෙනෙහි කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ රූපයක් දකිනවා නැත්නම් පෙනෙනවා කියලා මෙනෙහි කරනකොට එයාට සිද්ධ වෙන ලාභය තමයි අර මෙනෙහි නොකළොත් පහළ වෙන්න තියෙන කෙලෙස් රාශියක් උපේක්ෂාවේ නම් නාමේ උපේක්ෂාට වාංගුල නතර කරන්න පුළුවන්. යත්වාදිකරණ මේතං අසංගතං වීරන්තං uppajjati මනහපාම uppajjati පාපක අකුසල ධම්මා තස්ස සංවරය ආපති යම් හේතුවකින් මෙනෙහි නොකර හිටියා නම් පහළ වෙන්න ඉඩ තියෙන කෙලෙස් රාශියක් මේ මෙනෙහි කිරීම නිසා වේගය කඩනවා. ඒකේ ඒ පසුව සඳහන් කරපු පාඩේ තියෙන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය නෙවෙයි යත්වාදි කරන මේත යම් මේකින් අසංගතං වේරන්තං හිත ඉඳුරන් පිළිබඳව <clears throat> සංවරයකින් තොරව ගත කරා නම් අසංගතං වේරන්තං uppajjati පාපකා කුසල ධර්ම. උපදින්න හේතුව තියෙන පාපකා කුසල ධර්ම රාශියක් ඒ බව දැන ගැනීමෙන් අත කරන්න පුළුවන්. මේ තමයි අපි ඇත්තටම යෝගාවචරයේ ඉස්සල්ලාම ආනාපාන සතියෙන් පරියන්කේ සක්මනේ වම දකුණු වශයෙන් කියන දෙකෙන් එපිට එදිනදා ජීවිතයේ සතිය පිහිටවනකොට රූපයක් දකින්නට දකින්න දකින්න කියලා මෙනෙහි කිරීමෙන් අදහස් කරන්නේ මේිට ඉස්සලා පිරිසිදු හිතක් දැන් ඔන්න මනාපේට දැන් ඔන්න අමනාපේ ට්‍රක් එකට වැටුණා එතකොට මෙනෙහි කිරීම පමණින් ඒ හිතට ආපහු බරපතල මනාපමන පහළ වෙන්නේ ඉස්සලා තිබුණු උපේක්ෂාවට යන්න පුළුවන් ඉතින් මේක ගොඩාක් කල් පුරුදු කරන්න ඕනේ ඇහි රූපයක් ගැටෙනකොට මෙනෙහි කරන්න ඒ මොකද ඇහැට රූපයක් ගැටීමේදී ක්‍රියාවලිය ඉතාමත්ම යොසුලුයි. ඒක සර්වචනහන්සේ හොඳටම පරීක්ෂණ කරපු එකක්. එහෙන් තමයි ගොඩක් කෙලස් පහළ වෙන්නේ. ඒක නිසා අපි දවස් 30 ඇස් අරගෙන ඉන්නකොට පහළ වෙන කෙලස් හුඟක් වැඩි. ඇස් වහගෙන ඉන්න තියෙනවා පොට්ට වෙනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. ඇස් වහගෙන ඉන්න පුළුවන් නම් ගොඩාක් කෙලස් පහළ වෙනවා අඩුයි. ඒ නිසා මේ පරියන්කේදී ඇස් දෙක වහගන්න කියන්නේ. ඉතින් සමහරුන්ට ඇත්තටම කොච්චර සංසාරේ පුහුණු නැද්ද කියනනම් ඇත් දෙක වහන එකත් බයක්. ඇත් දෙක වහම තනිකන් දෝෂ හිතෙනවා. බය හිතෙනවා. එසේ මෙසේ කෙනෙකුට බෑ නොදන්න පිරිසක් මැද ඇත් දෙක වහගෙන ඉන්න. එහෙම නැත්නම් කරුවලක ඇත් දෙක වහගෙන ඉන්න. නොදන්න දැනක ඇත් දෙක වහගෙන ඉන්න. මොකද ඒ තරම් අපි අපේ මේ කුඤ්ඤ ගහගන්න මමයා මේ ඇහෙන් ගන්න ප්‍රක්ෂේපණ වලින්. දන්න තැනක ඉඳලා. ඉතින් ඇත්තක වැහුවොත් ලොකු ලාභයක්. ඒ වුණාට ඉතින් සාමාන්‍යයෙන් හිතෙන්නේ මෙච්චර ලස්සන ඇස් දෙකකුත් තියෙද්දි මෙච්චර ලස්සන රූප තියෙද්දි මොන කාල කන්නිකමද ඇස් දෙක වහගෙන ඉන්නේ කියලා. මොකද මේ මතුවෙන කෙලෙස් ගැන නොදන්න නිසා. කෙසේ නමුත් ඇහි හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කියලා ගත්තාම ਸਰවඥාන්සේ දන්නවා මේ වැඩපිළිවෙලේ ලේසිම අල්ලන්න ආදුනිකට ලේසිම කය. ඒ නිසා මේ කායानुපස්සන ඉස්සරහින් තියලා තියෙනවා. නමුත් ඒම්ම නතර කරලා බෑ. ඊට පස්සේ ඒක පුරුදු කළා ටිකෙන් ටික නාසයේ දිවේ ඇහි කනේ කනේ ඇහි කියන විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ මතුවෙන මතුවෙන දේවල් වේදනා අනුව අල්ලන්න යනකොට දෙවෙනි කෙනා සීක தත්ත්වයටපත් වුණාට පස්සේ මේ අර ඉස්සලා ඉස්සලා කියන ක්‍රමයේ බුදුහාමුදුරුවෝ නැවතත් පෙන්නනවා චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati මමනාපං uppajjati මනාපමනාපං එයාට 60 රුපියක් වටනට පස්සේ මේ අනුව හිතා ගන්න කණ්ඩ සද්ද ආදී දේවල් මන අපේ පහළ වෙන්න පුළුවන් අමන අපේ පහළ වෙන්න පුළුවන් මන අපමන අප දෙක මැද පහළ වෙන්න පුළුවන් ඔහුගේ හික්මීම කියන්නේ සෝ තස්ස uppanna මනාපේන අමනාපේන මනාපමනාපේන අට්ඨියති හරායති ජිගුච්ඡති ඒ uppannā වූ මනාපය ඒ uppannā වූ අමනාපය අට්ඨියති හැර දමයි හරායති පිතහරි ජිගුච්ඡති ජුගුප්සා කරයි ඒ කියන්නේ uppanna manape uppanna amanape ඒකාන්තයෙන්ම දුක් දෙන්නේ දෙයක් නිසා අනිච්ච අනිච්චා කියන සංඥාව ඇති කරන මේකට ඉච්ඡාවක් කැමැත්තක් මනාපයක් පහල කරන්නේ මෙතෙන්දී යනකොට සීක தත්වෙටපත් වෙලා. යා දන්නවා මම මෙහෙම කෙලින් පාරක ගියා. උදාසීන ගමනක පාරට හැට හිත ගිහිල්ලා එහෙන් වේදනාවක් පහළ වුණා මනාප වේදනාවක් ඒකට ඡන්දේ දුන්නොත් ඉච්ඡාව කියලා කියන්නේ කැමැත්ත කියලා කියන්නේ කුසල ඡන්දේ කියලා ඡන්දේ දුන්නොත් තමයි මේ පාර දිගට වැඩෙන්නේ ඒ පුද්ගලයා න ඉච්ඡති කැමැති වෙන්නේ න ඉච්ඡති කියන පදේ විතර කරන්නේ අට්ඨියති හරායති jigucchati දුකක් බව පිළිකුලක් බව හැරදමිය යුක්තක් බව තේරුම් ගන්න ඒ නිසා මේ පුද්ගලයාට මනාපයත් පහළ වෙනවා. එහෙම නැත්නම් අමනාපයත් පහළ වෙනවා. මනාපමනාප දෙක පහළ වුණාට එයා එකෙන් ලම්බු ගන්නෙ නෑ. ලැජ්ජ කර ආඩම්බර වෙන්නේ නෑ. මම ලස්සන රූපයක් දැක්කයි කියලා රූපයක් මාර්ගයෙන් අහක් මාර්ගයෙන් මට කෙලෙසෙන්න පටන් ගත්තා කියලා ලැජ්ජිත දුක්ඛිත හැරදමන තත්යකටපත් වෙනවා. එහෙම කෙනාට එහෙම කෙනාට කියන්නේ සීක පුද්ගලයයි කියලා. සීක කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව දැන් එයාට පරිචයක් තියෙනවා. පාලන ශක්තියක් තියෙනවා. ඒක නිසා කොච්චර සූක්ෂමද කියලා කියනවනම් ඒ විශේෂයෙන් මේ දීලා තියෙන අවස්ථාවේදී රූපේ දැකීම නිසා පහළ වෙච්ච මනාපය මනාපය වශයෙන් අඳුනනවා. රූපේ දැකීම නිසා පහළ වෙච්ච අමනාපය අමනාපය වශයෙන් දන්නවා. මනාප මනාප දෙක පහළ වුණා නම් ඒක පහළ වෙච්ච බව දන්නවා. ඒ 15 වෙනි නිසා අලුත් කෙලෙස් ద్వාරයක් හටගත්ත බවත් ඒ කෙලෙස් ద్వාරයට සාරත්ත හිතෙන් විඳින්න යන්නේ විරත්ත හිතකින් ජිකුච්ඡති හරායති අට්ඨියති කියලා කියනවා මේක ඒ ගිරිමානන්ද සූත්‍රයේ අනිච්චා සංඥා කියලා සඳහන් කරලා තියෙනවා ඉතින් අවාසනාවට වගේ අපේ ඒ වචනේ අනිච්ච කියන වචනත් එක්ක පටලවාගෙන අර්ථකථනයේ පව වර්ධකන තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා කියනකොට අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ඡා සංඥා කියලා තියෙනවා. ඉතින් අපේ හැම පොතකම අනිච්ච සංඥා කියලා දෙතරයක් අනිත්‍ය ගැන කතා කරනවා. වැරදිලා. නමුත් අනිච්ඡා අනිච්චා කියන්නේ ඉච්ඡාව නැහැ කියන එකයි. න නිච්චති න ඉච්ඡති කියන වචන දෙකම පද සංධිය වෙනකොට අනිච්ච අනිච්ඡා කියලා දෙවෙනි එකේදී මහා ප්‍රණචයන් එන්නේ. එතකොට කැමැති නැහැ කියන එකයි. ඒකේ විස්තරය තියෙන්නේ අට්ටි යති හරායති ජිගුච්ඡති ඒ මේ ඉන්ද්‍රිය භාන සූත්‍රයේ ලස්සනට ඒක පෙන්ලා දීලා තියෙනවා රූපයක් දකිනවා වේදනාවක් පහළ වෙනවා ඒ පුද්ගලයක සාරත්ත හිතකින් ගන්නෑ රාගරත්ත හිතකින් ගන්නෑ විරත්ත හිතකින් ගන්නවා අල්ලන්නේ අතහරින්න බලාගෙන බදා ගන්න අදහසින් නෙවෙයි. ආන්න මේ ඇල්ලිල්ල තමයි යෝගාවචරයා හැම වෙලාවෙම තීරුම් ගන්න ඕනේ. ඉදප්පච්චේතාවය කියලා කියන්නේ අපි යමක් අල්ලන්න ඕනේ තව දෙයක් අතාරින්. ඒ නිසා අල්ලන දේ හොඳට දැනගන්න ඕනේ මේක ඉස්සර තිබුණ එකට වැඩිය අඩු කෙලස් ප්‍රමාණයක් මේක තියෙන්නේ. ඉස්සර තිබුණට වැඩිය assume දෙයක් මේක තියෙන්නේ. නමුත් මේකේ ඉන්නකොට මේටත් වැඩිය අඩු කෙලස් දෙයක් එනකොට වහා මේක අතහැරලා ඊගාවෙක අල්ලන්න මේකේ ඉන්නකොට ඊටත් වඩා ඊටත් වඩා assume දෙයක් හම්බ වෙනකොට මේ සාමාන්‍ය assume දෙය අතහැරලා ඊටත් වැඩිය assume දෙය අතහරින්න ඕනේ නිසා මේ විරත් හිතෙන් අල්ලනවායි කියලා කියන්නේ අමුතු බද්දීම අතැල්ලුමෙන් දැනේ කියලා සිංහලයේ කවිය තමයි කියන්නේ තියෙන්නේ. වැලමිටෙන් අල්ලන්න ඉගෙන ගන්න. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බද්දීම අතැල්ලුමෙන් දැනේ. ඒ නිසා ඕනම කෙලෙසයක් ඕනම වැරද්දක් අල්ලන ස්වරූපෙන් ඒ පුද්ගලයා අහුණාද නැත්නම් ගැලවෙන්න ඇල්ලුවාද කියන එක තේරෙනවා. ඒ නිසා යෝගාවචරය කියන කෙනා අනෙක් පුද්ගලයොත් එක්ක කාමභෝගී පුද්ගලයොත් එක්ක සමසේ කටයුතු කරනවා. එයාත් අල්ලනවා. හැබැයි අල්ලන්නේ විරත් චිත්තේ. සහරත්ත හිතෙන් නෙවෙයි. ඒක නිසා ඒ ඇල්ලිල්ල දන්නේ නැති කෙනා. ඒ ඇල්ලිල්ල ඒ විදිහට පුහුණු කරපු නැති එකනා දොස් කියනවා. මොකද උඹලා මේ යෝගාවචර වෙලා භාවනා කරන මිනිස්සු මේ අපි වගේ අල්ලන්න හදන්නේ කියලා. නෑ යෝගාවචරයත් ඇල්ලුවාට යෝගාවචරයේ අතේ බුදුජානනාංශය සඳහන් කරලා තිනවා අතේ තුවාල නැත්නම් වසභාජෙන්ට අත දෙන්නට ප්‍රශ්නයක් නෑ කියනවා. අතේ වස තියෙනවා නම් තමයි විස ශරීරගත වෙන්නේ. ඒ නිසා යෝගාවචරය කැලේස එක ජීවත් වෙනවා. ගා ගන්නෑ. ඒ ඇල්ලිල්ල හරියට නිකන් නෙළුම්පතක් උඩ වෙච්ච වතුර කඳුල වගේ නෙළුම්පත උඩ තිබ්බට නෙළුම්පත හෙල්ලෙනකොට පේනවා ගෑවිලා නෑ කියලා. මෙතන තමයි මම හිතන ලෝකයේ තියෙන ඉතාමත්ම సౌందర్యාත්මක සාහිත්‍ය තියෙන්නේ. මේක කිසිම තැනක ඔය මේ සාහිත්‍ය පොත්වල නැහැ. මේ තමයි ගැඹුරුම සාහිත්‍ය බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න సౌందర్యාත්මක හොඳම සාහිත්‍ය රසය දන්න කෙනා උන්වහන්සේ මේ එකම වචන සෙට් එකක් පාවිච්චි කරලා පෘථජ්ජනය මෙහෙමයි සීක පුද්ගලයා මෙහෙමයි රහත් වෙච්ච එක්කන මෙහෙමයි කියලා මේ ලෝකයා පාවිච්චි කරන මේ හතරස් වචන පාවිච්චි කරලා ඊතාවත්ම సౌందర్యාත්මක සූක්ෂම સંદર્ભ මනුෂයාට ගෙනල්ලා දානවා. ඊට මොඩයා කියනකොට මොඩයට තේරෙන්නේ නැහැ. ඒක නෝ භාවනා කරගෙන කරගෙන යනකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ සම්මුතියේ තියෙන වචන අරගෙන ඊටාම සියුන් સંદર્ભයක් ගොඩනගනවා. හරිම సౌందర్యාත්මකයි. ඒක හරියට වචනෙට ප්‍රාසෙට ලයට ලස්සනට ගැලපෙන්න හදලා තියෙනවා. ඒ නිසා ඒක අන්තිමට ගාතාවට නගලා මතක තියාගෙන විදිහට කියලා දෙනවා. ඒ නිසා මේ පටිච්චසමුපාද ගැන කියනකොට ඒකේ කියනවා මේ ගම්බීරතා හතරක් මේකෙන් මතුවෙනවායි කියලා අත්ත ගම්බීරතා ධම්ම ගම්බීරතා දේශනා ගම්බීරතා ප්‍රතිභාන සම්බීරතා කියලා. මේ මේ සිද්ධිය දැන් මේ කියන දේ භාවනා කරන උනන්දුවක් නැති ඕනම කෙනෙකුට අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ නිවන් දකින්න නෙවෙයි නිකන් ඇහුවත් මේකේ ගන්න අර්ථයක් තියෙනවා. එයාට තේරෙනවා මේ බුදුරජාණන්සේ මේට වැඩිය දැනගෙන මේ මතු පිට සීයාව ගැන කතා කරාට මතු පිට යට වෙනම යන ට්‍රැක් එකක් තියෙන උන්වහන්සේ දැකලා කතා කරන්න කියලා ඒකේ සාමාන්‍ය අපිට කියන්න බලන දර්ශන විද්‍යාත්මක විද්‍යාත්මකව ලබ රටනාකමක් තියෙනවා. නමුත් සරුවචනාංශයේ මේ දර්ශනේ නතර කරන්න නෙමෙයි පෙන්වන්න දන්නේ මේ මතු පිට අපි කරගෙන යන ගේම යට වෙනම සර්කිට් එකක් තියෙනවා වෙනම සමීකරණයක් තියෙනවා අන්නේ සමීකරණය අල්ලගනින් ඒකට රූප දැක්කයි කියලා ප්‍රශ්නයක් නැහැ වේදනාවක් මතුණා කියලා ප්‍රශ්නයක් නැහැ ඔබ දැක්කේ රූපයක් කියලා දන්නවනම් ඔබ දැනගන්න ඕනේ සද්දයක් නෙවෙයි කියලා ඔබ දැනගන්න ඕනේ ගඳක් නෙවෙයි රසක් නෙවෙයි පහසක් නෙවෙයි ඔබ සක්මනේ නෙවෙයි කියලා ඒක ඒ භාවනා කරන කෙනා ක්‍රමයෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම තේරෙනවා සක්මනේ ඉන්න ගමන් පයේ කාය ප්‍රසාදේ හිත පවත්තන්නව දැන් ඇහැට ගියා. ඉගෙන පශ්චාත්තාප වෙන්න එපා. ඒක සතිය කැඩීමක් නෙවෙයි. සතිය වඩා දියුණුවක් පයේ තැබිය යුතු සතිය ඇහැට ගියයි කියලා ඔබ දන්නවා. ඒ ගිය බව දැනගන්න සාක්ෂිය මොකද්ද? රූපයක් ආපాతගත වෙලා තියෙනවා. රූපයක් ආපాత වෙච්ච බව දන්නේ කොහොමද? මනාපයක් පහළ වෙලා තියෙනවා. තාමත් කෙලෙසිලා නැහැ. තාමත් කෙලෙසිලා නැහැ. මෙතෙන්ට යනකම්ම දන්න නිසා. ඒක බෑ. ඒ කියන රසය බුද්ධ විඳින්න බෑ සතිය නොපීටපු කෙනෙකුට. ඒ කියන රසය කවදාකවත් ස්පර්ශ කරන්න බෑ සක්මන් නොකරපු කෙනාට. ඒ මේ දර්ශන විද්‍යාත්මයෙන් ඔයින් එහාට යන්න බෑ. ඒ නිසා එතන ධම්ම ගැඹීරත්වයක් තියෙනවා. නොදන්න ධර්මයක් තියෙනවා. වේදනාව හැම වෙලාවෙම තණ්හාවම ඇති කළ යුතු නෑ. සමහර විටක වේදනාවෙන් ප්‍රඥාව ඇති කරන්න පුළුවන්. වේදනාව පිළිබඳව සිද්ධිය පියවර පියවරපත හුන්තුට කැඳේ කලබීරෝ වගේ බුදුහාමුදුරු කියපතාට දැක්කොත් ඒකට ප්‍රඥාව කියන්නේ. ඒ නිසා කෘතඥය හිතන හැම වේදනාවක්ම තණ්හාවට කියලා. නෑ. බුදුන් කියන වේදනා පච්චා තණ්හා කියලා මම ඔයාලට කියලා දෙන්නේ යම් තැනකදී වේදනා පච්චා ප්‍රඥා වෙන්න පුළුවන්. ඒකට ඉස්සෙල්ලා වේදනා පච්චා තණ්හා වෙන්නේ නැටි හොඳට අත්දකපන්. අත්දකලා ඒකේ පැලිර දකපන්. ඒකේ වංගුරකම දකපන්. ඒකේ තියෙන මේ පුරුද්දට යන ගතියත් ඒකේ තියෙන රැඩිකල් වාදී ක්‍රමයට වේදනාව නිසා තණ්හාව ඇති වෙන හැටි දකිනකොට දැකීම හරහා ප්‍රඥාවක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ gambhiratā දෙක තියේදී මේක මේ ගැන උනන්දු ඇත්තන්ටයි නැති ඇත්තන්ටයි දේශනා විලාසයේදී වෙනමම දක්ෂකමක් තියෙනවා. ඒකට කියනවා දේශනා ගැඹිරත්වය කියලා. මොකද සමහරුන්න මේ හරියට යනකොට හරි කම්මැලි. නීරස ඕක කරන්න බෑ ඔය ඔය ස්වාමීන් වහන්සේ ඕවා කියලා කියන්නේ නැත දවස් 14න් පස්සේ අපිට ඕන දෙයක් අපි කරනවා කියලා කට්ටියක් ඒ පැත්තකට යනවා. ඉතින් මොනව කරන්නේ? එහෙම නැති ස්වභාවයක් නෑ ලෝකේ. බුදුහාමුදුරු ඉන්න කාලෙත් තිබුණා. ඒ කෙනා ගැන බුදුහාමුදුර ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ කියනවා ලක්ෂයකට එකෙක් හරි. එදා බොහොමඩ මුලදී මම මේ අල්ලාගත්ත දේ අල්ලා ගන්න පුළුවන් විදිහට දේශනා කරන්න පුළුවන් වුණොත් ඒක පිළිබඳ බුදුරජාණන්සේ උප්පරීම ප්‍රඥාව වේදනවා. උප්පරීම කරුණාව වේදනවා. ඒ සඳහා ලක්ෂයකට එක්කනයි ඉන්නේ කියලා. අනෙක් 99999 ගැන තඹේකට සලකන්නේ. අර එක්කනට කතා කරනවා. කතා කරන්නේ තනෙන් අම්මගේ අම්මා තනෙන් දරුවට කිරි දෙනකොට දරුවා කෙරේ ආදරය කර කර කිරි දෙන්නේ කොහොමද? ඒ වගේ හොඳ නිදර්ශනගෙන හරපාමි. අරයාගේ දැනුම මත වෙන විදිහට දේශනා ගැඹීරත්වයක් තියෙනවා. මේකට සමානට අර්ථ ධම්ම නිරුත්ති කියන වචනේත් පාවිච්චි කරනවා. නිරුත්ති කියලා කියන්නේ දේශනා විලාසය. ඒක හැමෝටම ඉන්නේ. බොහෝම කලාතුරකින් කොච්චරද කියනවනම් ඒකේ තියෙන ගැඹීරත්වය සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ වෙනස් දෙන්නේ ඕකෙන් තමයි. සම්මා සම්බුදුරජාණන්සේට කියලා දෙන්න පුළුවන්. පස්සේ බුදුරජාණන්සේ සම්මා සම්පූර්ණයෙන්ම ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරනවා. නමුත් ගොළු බුද්දයි කියලා කියන්නේ. කියන්න බෑ. හීනයක් ගොළුෙක් දකපු හීනයක් වගේ ලස්සනට තේරෙනවා මේක. කරන්න පුළුවන් බවත් නමුත් තව කෙනෙකුට කියා දීමේදී ইনফরমේෂන් ටෙක්නොලොජි නේ IT පාස් වෙලා නැහැ. ඒ ඩිග්‍රී කරලා නැහැ. මැනේජ්මන්ට් ටෙක්නික්ස් උත් උනේ. ওই දෙක තිබ්බනම් හොඳ ජොබ් තියෙනවා. සම්මා සම්බුදුරජාණන්සේ කියන්නේ Taman ඒක අවබෝධ කරා විතරක් නෙමෙයි මෝලෙකුට මැට්ටෙකුට තකතිරයෙකුට උනත් ඕනකමක් තියෙනවා නම් කියලා කියලා කියලා කියලා කියලා කොහොම හරි අර පැලිර පෙන්නලා දෙනවා. ඒ දේශනා ගැඹිරත්‍ය අතින් පුන්නමන්තානි පුත්තන්ටත් ස්වාමීන් වහන්සේටත් ආනන්ද ස්වාමීන් වහන්සේටත් බෑ සර්වචනාංශයට කිට්ටු කරන්න. ඒ තරම්ම දේශනා ගැඹිරත්‍යයක් තියෙනවා. ඊට පස්සේ පටිභාන ගැඹිරත්වය කියලා කියන්නේ මේ තුන සම්බන්ධයෙන් අර්ථය දැනගන්නවා ධර්මයේ දැනගන්නවා පටිභානේ නැත්තම් දේශනා පිළිබඳව මේ සම්බන්ධයෙන් සර්වචන් වහන්සේත් එක්ක බලනකොට ඒ කිට්ටු කෙනෙකුට කවදාකවත් ඒ ගැඹුරට යන්න බෑ. ඒකට කියනවා ප්‍රතිභානය කියලා සුවිශේෂී හැකියාවල් තියෙනවා. ඒක නිසා මේ වගේ සංදිස්ථාන විස්තර කරන්න ගියාම සර්වචනසික අහන කෙනාගේ චරිතවල හැටියට එක එක එක එක නිදර්ශන ගෙන අරපාමින් මේකට සමහර විටක ඉන්දියා සංවරය කියන වචනේ පාවිච්චි කරනවා. සමහර විටක වේදනානුපස්සනාව කියනක පාවිච්චි කරනවා. සමහර විටක තණ්හාපච්ච වේදනාපච්ච තණ්හා වේදනාපච්ච පඤ්ඤා කියලා ප්‍රඥාව ඇති කිරීමේ ක්‍රම විදිහට දේශනා කරලා තිනවා. කෙසේ නමුත් අද නවීන විද්‍යාවේ මේකට කිට්ටු කරගෙන එනවා. කිට්ටු කරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරනවා වස්තුවක Taman දකින දේ Taman කෙරේ බලපාන්නේ ඒ බලන කෙනාගේ මානසිකත්වයේ මත මිස බාහිර වස්තුවේ ගුණයක් වන්ත නෙවෙයි කියන එක. අපි දන්නවා මේ කබරෝගය වුණත් තලෝගය වෙලා පේනවා කණ්ඩෝනේ නම්. ඒක අපි පැරණි කතාවක්. කණ්ඩෝනේ නෝට අපිට ඕන දෙයක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. කොච්චර කැතකෙල්ලෙක් කොච්චර කැතකෙල්ලෙකුට උනත් ප්‍රේම කරන්න ඉඩ තියෙනවා. ඒ දෙන්නගේ මොනවා හරි බන්ධනයක් තිබුණා නම් අපිට පේනවා යකෝ මෙයා කර කන්නාඩි දැම්ම නම් මේ කෙල්ල දහී දැක්කනම් මේ මොකද්ද මේ බැඳගෙන තියෙන්නේ කියලා බලනකොට ඒ දෙන්න අතර අවබෝධය කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සම්බන්ධකම. ඒ නිසා එකිනෙකාගේ මුණත පෙනුම නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ ලකුණ මේක බුදුහාමුදුරු අවුරුදු 2600කට ඉස්සෙල්ලා හොයාගෙන බාහිරේ නෙවෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ උඹේ කෙලෙසිච්ච හිතේ ප්‍රශ්න තියෙන්නේ. ඒක සංවර කරපන් කිව්වට කිසිම කෙනෙක් කැමති නැහැ. ඔක්කොමලා කියන්නේ නැහැ මම හරි සාහන්දයි මම හරි සුද්ධයි මගේ හිත හොඳයි. මේ ප්‍රශ්න තියෙන්නේ මේ බාහිරේ කෙලෙසිලායි. බාහිරේ හදන්න තමයි ඔක්කොමලා දඟලන්නේ. ආනේ ඒ වගේ தත්වකදී මේ වගේ සිවුන් ධර්මයක් දේශනා කරලා මේ අවුරුදු 2600ක් මේක ආවයි කියනකොට පොඩ්ඩක් හිතන්න මොන්න જાතියකින් මේ බඩතුලේ සංගගන පිටර ගෙඩියක් රැගෙන ඉන්න වගේ මේ ආචාර්ය ප්‍රචාර්ය પરම්පරාවල මේවා ගෙනලා තියෙනවද කියලා ඊට පස්සේ මේ වචන ඒ සූත්‍ර වල තියෙන වචන එක වචනයක ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වෙනස් කරන්න බෑද ඉන්න පඬිතේකට විනාශ කරෝ සහ ගන්න අත තියන්නෙත් නැහැ ඒ පුස්කොළ වල ලියනකොට හයන්න ලියනකොට පුස්කොලේ රේණුව ගැලුණොත් භයානක් වෙන්න ඉඩ තියෙනවා. වයන්න ලියනකොට රේණුව ගැලුණොත් ඡයන්න වෙන්න ඉඩ තියෙනවා. ඒ එම් වෙච්ච පුස්කොලේක කවදාකවත් මේක භයන්නද හයන්නද කියන එක දෙවෙනි එක නම් මිනිස්සු කරන්නේ මේකට පදගත මේ ඒවට කියනවා මේ අර්ථ දෙකම කොලේ යට ලියලා තියෙන මේක වයන්නත් වෙන්න පුළුවන් ඡයන්නත් වෙන්න පුළුවන් හයන්නත් වෙන්න පුළුවන් භයන්නත් වෙන්න පුළුවන් පස්සේ ඉන කිසි කෙනෙක් වෙනස් කරන්නේ නැහැ ඕන පොතක් කරන්න කියන ත්‍රිපිටක පොත්වල හරියට වගේ වෙනස්කම් වෙලා තියෙනවා. බුරුම් භාෂාවෙන් සිංහලට දානකොට, සිංහලෙන් බුරුම් භාෂාවට දානකොට, මේ තායි භාෂාවට දානකොට ඒ වචනවල පුංචි පුංචි වෙනස්කම් ඔක්කොම නානා පාට කියලා පෙන්ලා දෙන මිසක වෙනස් කරන්නේ නැහැ නිසා මොනතරම් අදිෂ්ඨාන ශක්තියකින් බුද්ධයන්ස මේක ගවේෂණය කරලා තියනවද මොනතරම් සවිස්තරව సౌందర్యාත්මක ඉදිරිපත් කරලා තියනවද ඒ නිසා අදපවා කෙනෙකුට කියෝලා කියෝලා කියෝලා සතිය පිහිටුලා පිහිටුලා පිහිටුලා සතිමත් වෙලා නැත්තම් රූප බලලා බලලා සක්මන් කරලා කරලා කවදා හරි තේරුම් ගත්ත දවසේ ඒ මනුස්සයා ගොළු වෙනවා කොහොමද මේක කියන්නේ කියලා වෙන කෙනෙකුට. ඒ තරම්ම සිව්. නමුත් කවදාකවත් මේක බොරුයි කියලා නම් ඔප්පු කරන්න බෑ. Tamanට ඔප්පු කරගන්න බැරි Tamanගේ දැනුම නැතිකම නිසා. නමුත් නැවත නැවත උත්සාහ කරනකොට පේනවා අර ගත්ත උපමාවේදී අර සක්මන් කරනකොට කෙලවරට යනකම් ගෙනියච්ච සතිය කඩහ ගන්න නැතුව මෙහා පැත්තට හැරෙනකොට දකින්න රූපයක් හරි කරදරයක් වෙනවා අපිට. ඇහෙන සත්‍යයක් අපිට කරදරයක් වෙනවා. මොකද විරත් චිත්තෝ වේදේති. අපි ඒ සද්ද ආසාවෙන් බලනවා නෙවෙයි. රූප ආසාවෙන් බලනවා නෙවෙයි. ඉතින් එතකොට ඒක නිකන් වේදනාවක්, කරදරයක් වගේ පේන්නේ. අපි හොඳට භාවනා කරන සද්දයක් අහපුවාම කන පීරි ගන්නවනේ. ඒ මොකද අපි හිත අල්ලලා තියෙන අරමුණේ එතකොට පිටින් එන සද්දය සාරත්ත්‍ය චිත්තෝ නෙවෙයි විරත්ත්‍ය චිත්තෝ. ඒක ජුගුප්සා කරනවා. අට්ඨියති හරහායති ජුගුච්ච ජුගුච්චති අනේ මේක නැත්තම් හොඳයි කියලා හිතනවා. එහෙම නැත්තම් ඒක හැර දාන්න හදනවා. ඒක දුකක් වශයෙන් සලකනවා. මොකද අර කර්මස්ථානයේ හිත හොඳට පිහිටපු නිසා. මේක දිනු කරන දිනු කරන දිනු කරන යනකොට ඒ පුද්ගලයාට මේක ඇබ්බැහි වෙනවා. ඇඟටම එන්න පටන් අර ගන්නවා ඊට පස්සේ ඉබේම එවැනි ශබ්ද බාධා නැති තැනකට වෙලා භාවනා කරන්න ශබ්ද බාධා හිතවිලි ආවත් හිත නරක කරන කරගන්න ප්‍රපංච නොකර සිටින්න එහෙම නැත්නම් ඒක දිගේ හිත කෙලස් වඩන්න නැති වෙන්න දක්ෂතාවය ඇති වුණාට පස්සේ එයා නිකම් බුලට් ප්‍රූෆ් ජැකට් එකක් දාගත්තා වගේ වෙඩින වදින ආවරණයක් ඇතුළට ගියා වගේ තමයි තේරෙන පටන් අරගන්න මේ සත්‍ය ආරක්ෂාව කියන එක මේ මුළු ලෝකේ තියෙන ඕනෑම ආරක්ෂාවට වැඩිය වැඩියි පටන් ගන්නකොට අමාරුයි. කර කරගෙන ගියාට පස්සේ ඒකනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන බව දැනගත්තට පස්සේ මාරදිව්‍ය පුත්‍රය ඇවිල්ලා নানা ආකාර සෙල්ලම් දැම්මා. තන්නරති රංග ඇවිල්ලා নানা ආකාර දේවල් බුදුරජාණන්ගේ සිවුරු කොනක්වත් හොල්ලන්න බැරි වුණා. ඇස් දෙක අරලවත් බැලුවේ නැහැ. බැලුවත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා ඇතුළත සංවරය ආවනම් රහතන් වහන්සේ නමකට එහෙම නැත්නම් අසීක පුද්ගලයෙක් සඳහන් කරලා තියෙනවා එයා රූපයක් දැකලා අමනාපය පහළ වෙනවා මනාපය පහළ වෙනවා මනාපමනාප දෙක පහළ වෙනවා. ඒ කියන්නේ පෘථග්ජනයටයි රහතන් වහන්සේටයි ඒ දෙන්නටම එක සමානව මනාප අමනාප මනාපමනාප තුනම පහළ වෙනවා. ඒ රහත් උනායි කියලා පහළ නොවී නතර වෙන්නේ නැහැ. වෙන විදිහකට මතක තියන්න රහත් උනායි කියලා සුදුසුකම් වැඩි වෙනා මිසක් රූපයක් දැකලා මනාපේ පහළ වෙීමේ පහළ වෙන්නේ නොවන නුසුදුසුකමක් පහළ වෙන්නේ නමුත් රහතන් වහන්සේ තියෙන 이르දිය තමයි අමනාපේ පහළ වෙන අසුබ දෙයක් දැක්කත් ඒකේ සුබේ දැක ගන්න පුළුවන් රහතන් වහන්සේ. මනාපේ පහළ වුණ සුබ වස්තුවක් දැක්කනම් ඒකේ අසුබ දැක ගන්න පුළුවන් රහතන් වහන්සේ. ඒ නිසා බාහිර වස්තුව සුබ වුණත් අසුබ වුණත් Tamanට ඕන නම් සුබේ මත කරන්න පුළුවන්. Tamanට ඕන අසුබ මත කරන්න පුළුවන්. බාහිර වස්තුව සුබ වුණත් අසුබ වුණත් Tamanට ඕන දෙයක්පත් කරන්න පුළුවන් නිසා රහතන් වහන්සේ බාහිර වස්තුවෙන් සම්පූර්ණ සුවයක්තයි. සම්පූර්ණ විමුක්තයි. ඒකෙන් බෑ රහතන් වහන්සේ කුප්පන්න මොකද එයා භාවිත මනසක් සහිත කෙනෙක්. ඒකට කියනවා රහත් 이르දිය කියලා. ඒක නිසා ඒ මොන නැටුම් කෙලි මොන දහඩ තන්නේ නැටුවත් ਸਰවචන මේ රහතන් වහන්සේට ඒක සුබෝනං සුබ වශයෙන් දකින්න පුළුවන්. අසුබ වශයෙන් අසුබ වශයෙන් දකින්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ ඒකෙන් ස්වායක්ත නිසා විමුක්ත පුද්ගලෙක් කියලා කියනවා. නමුත් එයාත් පටන් අරගන්නේ අර භික්ෂුව පටන් ගත්තා වගේ මනාපේ පහළ වෙලා අමනාපේ පහළ වෙලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා අනේ මේ මනාපමනාපංකන්ට වැඩිය හොඳයි මේ උපේක්ෂා මේ මධ්‍යස්ථකම කියලා ඒකට කරන ගෞරවය හරහා තමයි වේදනාව මැඩලන්නේ වේදනාව ජයගන්නේ අපි සැපට දුකට වැනෙන තාක් නාය විදගත් ගොම්මාල්ලෙක් වගේ කෙලෙස් වලට අහු වෙනවා. අපි කොයි වෙලාවක හෝ මේ සැප දුක දෙක අතරමැද හැමදාම මේ අදුක්කම සුඛ කියන මන් තන්දිස්ථානේ පහු කරනවා. ඒක අඳුනගත්තේ නැත්නම් අපිට පේන්නේ සැප දුක දෙක විතරයි. නමුත් කවදා හෝ යෝගාවචරය හොඳට සැප සැප මල්ලට දාන්න දුක දුක මල්ලට දාන්න බලලා උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙනෙහි කරලා බලන්න සැප මල්ලයි දුක මල්ලයි කොච්චර පොඩ්ඩයිද එකතු වෙන්නේ දවසේ වැඩි වේලාවක් අපි දන හොන දන ඉන්නේ අදුක්කම සුඛේ. හොඳට මම මේ කියන එක නැවතත් සලකා බලන්න. හොඳට සතියෙන් ඉඳලා ඒක පැයක් ගන්න නැත්නම් වරුවක් ගන්න නැත්නම් කොයි වෙලාවක ගන්න බලන්න සැපයි කිය හැකි චිත්තක්ෂණ ටික සැප කියන මල්ලට දාන්න. දුකයි කියන චිත්තක්ෂණ ටික දාන්න නමුත් අතරමැද හම්බුවේ විශාල ඉඩක් ඒක සැපට දාන්නත් බෑ දුකට දාන්නත් බෑ ඒක 195ටත් වැඩිය වැඩියි ප්‍රශ්නේ තියෙන්නේ එන්නේ මේ සාවිශාල නිවනට යොමු වෙච්ච මේ අදුක්කම සුඛය පිළිබඳ අපි කම්මැලි කියලා කියන එක. නීරසයි කියලා කියන එක. අමනාපයි කියලා කියන එක. ඒකාකාරී කියලා කියනවා. නිදිමතයි කියලා කියන නිසා නිවන් පෙත සැප දුක දෙකේ නෙවෙයි තියෙන්නේ සැප දුක දෙක අතරමැද තියෙන අදුක්කම සුඛය මේක අපි පුළුවන් තරම් කොන් කරනවා අවිද්‍යාව නිසා නීරසයි කියලා කම්මැලි කියලා. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනාට තේරුම් ගන්න වෙනවා මේ භාවනාවේදී යම් වෙලාවක නීරසකම මතු වුණා නම් කම්මැලිකම මතු වුණා නම් ඒකාකාරීකම මතු වුණා නම් රුස්නා ගතිය මතු වුණා නම් බයවලන් සුසු බයලවන සුළු ගතිය මතු වුණා නම් අනිත්‍යතාවය මතු වුණා නම් ඒක පැහැදිලි වෙනසක් මේකෙදි තියෙන ඇත්තටම කෙලෙස් සහිත බයක් කෙලෙස් සහිත නුරුස්නා ගතියක් තියෙනවා. නමුත් මම මේ කතා කරන්නේ භාවනා දින එක. නමුත් භාවනා කරන හුඟ දෙනෙක් මෙන්න මේ වගේ මේ කම්මැලිකම නීරසකම ඒකාකාරී ගතිය නිසා අර වටිනා අදුක්කම සුඛේ නැත්තම් උපේක්ෂාව මගහරිනවා මගහරින හැම චිත්තක්ෂණයකම එක්ක වේදනා සුඛේට එක්ක දුකට එක්ක මනාපයට එක්ක මනාපයටපත් වෙලා ඒපත් වෙන හැම වේදනාවක්ම සැප දුක් දෙකට වැඩෙන එකක්ම ඍජු නැහැ චපලයි ඒ ඡාපේ හරහා නැවතත් කරකලා එතෙන්ට මේනවා අදුක්කම සුඛේ ඍජුයි අනන්තය දක්වාම කෙලින් යන එකක් නමුත් රස එලවන ගතියක් නැහැ. එහෙම නැත්නම් කුප්පන ගතියක් නැහැ. ප්‍රියමනාප ගතියක් නැහැ. ඒ නිසා යෝගාචරය ප්‍රියමනාප හොයන තාක් අර විෂම චක්‍රයට වැටිලා එක තැන කරකවෙන්න පටන් අර ගන්නවා කවදා හෝ භාවනාවේදී එන ඒ අදුක්කම සුඛ වේදනා හඳුනාගත්තොත් අපිට තේරෙයි අපි දවසෙන් 95ක් නිවන් දැකලා ඉන්නේ. හඳුනන්නේ නැහැ. අපිට හඳුනන්නේ කෙලෙස් සහිත ටික විතරයි. ඒකට නඩු කියක ප්‍රපංච කර කර අල්ලගේ දෙටත් බැන බැන මේ දැඟලුවාට දවසේ 95%කටත් වැඩි ප්‍රදේශයක් අපිට කෙලෙස් නැති තැනක ඉන්නේ අවාසනාවට අපේ හිතේ අඳුනන්නේ. ඇඳුනුවත් අඳුනන්නේ මුස්පෙන්තුවක් විදියට, කාලකන්නිකමක් විදියට, නීරස දෙයක් විදියට. ඉතින් ඒක නිසා නිවන නැතිකම නෙවෙයි ප්‍රශ්නේ. අඳුනගන්න බැරිකම නෙවෙයි ප්‍රශ්නේ. අපිට ඕන නැතිකම. ඒ නිසා ඒ වේදනාව පිළිබඳ වේදේ පිළිබඳව මේ කොටස දැනගත්තා නම් ඒක නාර තේරිගෝ හැම දුකක් එන්නේ ඉස්සලා අපි ඉන්නේ අදුක්කම සුඛේ හැම දුකක් ගියාට පස්සේ ඉන්නේ අදුක්කම සුඛේ හැම සැපක් එන්නේ ඉස්සලා අපි ඉන්නේ අදුක්කම සුඛේ හැප සැපක්ම ගියාට පස්සේ ඉන්නේ අදුක්කම සුඛේ ඕනෝක දැක්කනම් ඒ අදුක්කම සුඛයට කොටු වෙච්ච සැපයට අදුක්කම සුඛයට කොටු වෙච්ච දුකට බල නැහැ නමුත් අපි අදහන්නේ ඒකනම් ඒක ගැන නම් කතා කරන්නේ, ඒක ගැන නම් ප්‍රපංච කරන්නේ, ඒක ගැන නම් සාකච්ඡා කරන්නේ. ඉබේම අර කෙලස් ටික වැඩි වෙලා අර ලස්සන පදනම, ලස්සන පාදම කෙලසෙනවා. මෙන්න මේ වෙනස භාවනාවෙන් එන එකක් නෙමෙයි. මේ වෙනස ඉන්නේ යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය අතර වෙනසයි. මේ වෙනස ඉන්නේ සම්මාදිට්ඨිය සහ මිච්ඡාදිට්ඨිය අතර වෙනසයි. භාවනාදී අපි මේක ඉස්මතු කරලා පෙන්නලා අපි කවදා හෝ මේ අයෝනිසෝ මනසිකාර ක්‍රමයේ වෙනුවට යෝනිසෝ මනසිකාරට ගියාම මිච්ඡා දිට්ඨිය වෙනකොට සම්මා දිට්ඨියට ගියාම මේ දිට්ඨින් චානපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන විදිහට භාවනාවේ දර්ශනේ හෙන්නත් ඕනේ. දෘෂ්ටි ඍජු වෙන්නත් ඕනේ. ඒකට උදව් කරන සීලේ තියෙන්නත් ඕනේ. අන්න එදාට මේ වේදේ පහළ වෙනවා. හැබැයි එකක් කියන්න පුළුවන් වේදේ පහළ නොවුනත් ඒ වේදේ පහළ වීමට අවශ්‍ය ප්‍රභවය හැමදාම මනුස්සයගාව තියෙනවා. අවාසනාවට එකට පයින් ගන්නවා. පහින් ගහලා ඉවරලා අනේ නිවන ගන්න නෑනේ. සුපර් මාකට් එකෙන් හරි ගන්නම් කීයක් හරි දෙන්නම් පුළුවන් නම් හොයලා දෙන්න කියලා. නමුත් läගගෙන ඉන්නේ නිවන උඩමයි, කැත කරලා තියෙන්නේ නිවන උඩමයි. ඒ නිසා අපිට ඒක දිහා අර යහ දර්ශනය ඒ විදිහට බැලුවොත් අපි මේ தත්වෙන් ඉහළ தත්තරපත් කරන්න දෙවන්නේ කොන්නේ ඒ දෘෂ්ටි කෝණය වෙනසක් තියෙන. එතනදී ඔය වේදනා තණ්හා අතර සම්බන්ධතාවය උගා ගුරුවරු පාවිච්චි කරනවා දුර්වල පුරුකක් අල්ලගන්න පුළුවන් පුරුකක්. හැබැයි දැනගත්තොත් හරියට ඕජාව තියෙනවා. හරි ධර්ම රසයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක වේදේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන උගත් පිරිසකට මේක හොඳ ලස්සන විස්තර කරලා දුන්නොත් නිවන් දකින්න කෝක වෙතත් මේ ජීවිතයක් ලෙඩ නැතුව පාවිච්චි පාවිච්චි කරන්න. හිතක් ලෙඩ නැතුව පාවිච්චි කරන්න. මේක කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා අඩු ගන්න මේ තෙරපිටික් ඉෆෙක්ට් එක එහෙම නැත්නම් මේ සුවසේවාව සඳහා ගොඩාක් වටිනවා ඒක නිසා අද බටහිර ලෝකේ බුද්ධ ආගම නෙවෙයි දිනු වෙලා තියෙන්නේ මෙන්න මේ පුරුකෙදී බුදුහාමුදුරෝ දේශනා කරපු කාරණා ඉස්මතු කරන ඒගොල්ලෝ කායික රෝග සහ මානසික රෝග නැතිකරන්න මේක බේතක් කරගෙන තියෙනවා ඒක නිසා නිතර දැන් කියනවා ළඟදිම ලෝකෙ වැඩියෙන්ම විකිණෙන බේත වශයෙන් සතිය නම් කරන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේක අනිවාර්යයෙන්ම හැම කෙනාට පිට වෙනවා. කවදාකවත් side effects නැහැ. after effects නැහැ. ඒ කියන්නේ නමුත් අවාසනාවට බටහිර ලෝකයේ මේක aran තියෙන්නේ therapeutic. එහෙම නැත්නම් healing පැත්තට. ඔහොත් ධර්වචන්නාංශ මේක ඒ ඒ සුවසේවාව පෙන්වන්න නැතුව නෙවෙයි පෙන්නලා ප්‍රිවෙන්ෂන් එක පැත්තට නැත්නම් හේදකම පැත්තට aran තියෙන්නේ. ඒකයි ආශියා කරේ බටහිරේ තියෙන බුද්ධ වෙනස. ඒ නිසා මේ මිනිස්සු භාවනා කරන්නේ නැති කෙනේ හරියට භාවනා කරනවා. නමුත් ඒගොල්ලන්ගේ එල්ලේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ. මම හිතන්නේ මේක කිව්වයි කියලා මේ ආශා කරේ ඉන්න ඔක්කොම සම්මාදිට්ඨිය කියන හදන එක නෙවෙයි. නමුත් හැම කෙනෙක්ම කල්පනා කරන මේ ශාසනය වගේ දෙයක මේ සතිය වගේ දෙයක අප්‍රමාදී වගේ දෙයක් පාවිච්චි කරලා නිකන් හුදු ලෙඩසුව වීම වගේ ලාමක අදහස් ඉදිරිපත් කරන්න එපා. ඒක ශාසනය කරන නිග්‍රහයක්. මේක ඒකාන්තයෙන්ම නිවනමයි. වෙන මොනක්වත් නැහැ. අල්ලනවා නම් අල්ලන්න දෝතින් වමතින් නම් අල්ලන්න එපා. ඒ ලෙඩ සනීප කරලා ආයෙත් කාමයට යන්න නම් මේක කවදාකවත් එවැනි කෙනෙක්ගේ පිණිස මේ එවැනි කෙනෙක් සඳහා නොවේවා. කාන්තේම නිවන පිණිසයි තියෙන නිසා මේ කාරණාවට එන්න මම පටන් ගත්ත තැන ඉඳලා මතක් කරන හොඳට කායानुපස්සන පිළිබඳව පරිචයක් ඇති කෙනාට මේ වේදනානුපස්සනාවේදී මේ තියෙන කොටස හරිම ඕජාසහිතයි රසයි ඒ වගේම වහා ප්‍රතිඵල ඇති කරන තුලුයි ඒ නිසා අද ධර්ම දේශනාවත් තම තමන්ගේ ප්‍රායෝගික දැනුමට මූල ධර්මයට ආධාර උපකාරයක් වේවා වෙලා කරන භාවනාව මේට වැඩිය සතුටින් උනන්දුවෙන් අදිෂ්ඨානයකින් යුක්තව කරන්න ශක්තිය ධෛර්ය පිණිස හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා